හොඳයි හැමදෙනාමත් මෙතම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේ දිත් සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අදත් සුපුරුදු පරිදිම සෑම අඟහරුවාදා දිනකදීම මෙන් අපකට මේ මහත් වූ අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරනවා පූජ්‍යපාද අලව්ගේ අනුමදාසි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ විසින් අද දවසේදීත් අපට තථාගත ධර්මයෙන් බිලක් පැහැදිලි කළ දීමෙන් අනතුරුව ධර්ම සාකච්ඡාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදෙනාම වෙනුවෙන්ම මම උන්වහන්සේගේ පාද නමද নমස්කාර කරමින් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අදත් අපිට තථාගත ධර්මයේ පහදා දෙන්න අපේ අම්බුදුන් සරණයි. ත්‍රිවං සරණයි. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සවන්ත සිලස සජීවී ධම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්තුනි මේ පින්වත් පිරිස තමන්ගේ ජීවිතවලට කථාගත ධර්මය ලං කරගන්නට ඒ ධර්ම තුලින් සැනසෙන්නට උත්සාහ නැපිටසක් හැටියට අද දවසේදීත් ඒ උතුම් දහම තුළින් තම ජීවිතය සංසප්පන්න කීපයක් මෙන්න වගේම මම මේ පින්වතුන්ට මතක් කරනවා අපි ධම් දේශනාවක් ධම් සාකච්ඡාවක් කරනකොට ඒ ධම් දේශනාව ඒ ධම් සාකච්ඡාව අපගේ විමුක්ත ආයතනයක් බවට පත් කරගන්න වෙන්නට ඕනේ. අපි නුවණින් ඉමසමින් ධම්ම කරගෙන උත්සාහ කරනකොට ඒ තුලින් අපේ ජීවිතයේ යුක්ත ආයතනයක් බවට ඒකපත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයත් එක්ක ජීවිත සත්‍ය තේරුම් ගන්නට පින්වතුනි අපි නිවැරදිව මේ ධර්ම අධ්‍යයනය කරනකොලොත් නිවැරදිව ධර්ම අපි තේරුම් නොගත්තොත් අපි විවිධාකාර දෘෂ්ටි මතවාදවලට හිර වෙලා ඒ මතවාද තුළ ඉඳගෙන සමහරලාවට මගඵල ලැබුව නැත්නම් ධර්මය අවබෝධුනා කියන හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපට තියෙන ප්‍රධානම කාරණා තමයි මේ ධර්ම නිර්වෝල්ව අධ්‍යයනය කරන එක. ඒ ධර්ම නිර්වෝල්ව අධ්‍යයනය කර නොකරන නිසා තමයි ඇත්තටම අද ගොඩක් වෙලාවට සැබෑ ධම්මග විවර වෙලා නැත්තේ. සැබෑ ධම්මග ඉවර කර ගන්නට නම් අපි නිරවුල් නිරවුල්ව මේ ධම්ම අධ්‍යයනය කරන්න වෙනවා. එහෙම නිරවුල්ව ධම්ම අධ්‍යයනය කරනකොට කියන හැම දෙයක්ම අපට පැහැදිලි වෙන්නේ නැහැ. මොකද හේතුව අපේ නුවණ මේ මට්ටමට නොවැඩිච්ච නිසා. හැබැයි අපට මේක පැහැදිලි කරගත යුතුයි මේක තේරුම් ගත යුතුයි කියන හැඟීමත් එක්ක අපි ධම්ම ඉගෙන ගන්නකොට අපි ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ තේරුම් ගන්න අපි උත්සාහ කරනකොට අපි තුළ ප්‍රඥාව වැඩි වුණත් වැඩුණාට පස්සේ අපට පුළුවන්කමක් ලැබෙනවා ඒ දහම සම්පූර්ණයෙන් තේරුම් ගන්නට. එහෙම නැතුව අපි විවිධාකාර අදහස් මතවාද අපට ඉදිරිපත් වෙනකොට අපේ චින්තනයේට ඒක ගැළපෙනවා නම් අපි ඒක නිර්වල් නිවැරදි කියලා අපි ඒ කරා යන්නේ අපට අර මූලික දහම් දැනුම මූලික ධර්ම න්‍යාය අපතුල නැති නිසා ඒක නිසා අපි සියලු දෙනාම තරි අදිෂ්ඨානය කරගන්නට ඕනේ සැබෑ බුද්ධ වචනේ අපි හදාරන්නට මොකද බුද්ධ වචනයක් මේ ලෝකේ නැතුව තිබෙද්දි පවා විමුක්තියක් හොයපොයි සිටියා ඒ අය යම් කිසි දෙයක් තමාට විමුක්තියක් බව ඇති කරගත්තා හැබැයි සියල්ලක්ම මුලා වූ සිතින් తాවකාලිකව ලැබූ සැනසීමක් විතරයි. එහෙනම් විමුක්තියක් ලබන සැබෑම මගවන්නේ තාගත බුද්ධ වචනේ තුලින් ඉස්මතු කරගන්න දේ විතරයි. ඉතින් තථාගත බුද්ධ වචනේ හදෑරුවේ නැතිනම් අපි අර විදාකාර මතවල අපට ඒ කාරණාව වැටහෙන එක තුල කොටු වෙලා අපි ඒ දෘෂ්ටිය තුල එල්බගෙන අපි හිතනවා අපි දන්නවා මේ හැම එකක්ම අපට තේරෙනවා අපිට දැන් අවබෝධ වෙලා තියෙන්නේ කියලා විවිධාකාර සංකල්පනා තියෙනවා. නමුත් තථාගත ධර්මයේ තුලින් තව කෙනෙක් කියලා දෙන දේ නිසා නෙමේ තමන්ට වැටහීමක් ඇතිවන්නේ. ඒ දහම තමා තුලින් निराවුල් කරගන්න මහන්සි වෙනකොට ප්‍රහලමක් නිසා අපි මේ දහම අධ්‍යයනය කරන්නට ඕනේ. මම අද පැහැදිලි කරන්නේ මජ්ක්‍ධිම නිකාය දෙක පොත් වහන්සේ තුළ ඇතුළත් වන මහා මාළුන්ක සූත්‍රය. සමහර විට මේක අහලත් ඇති මේ මහා මාළුන්ක සූත්‍ර දේශනාව. භාග්‍යතුන් වහන්සේ කාල වැඩ සිටියේ සවැත් නුවර ජිතරාමේ අනාථපිණ්ඩ සිටුතුමාගේ ආරාමයේ. තත්කෝ භගවා භික්ඛු ආමන්තේසි භාග්‍යතුන් වහන්සේ කරනවා බිත්තම මහසේ භික්ෂුන්ගෙන් අහනවා ධාරේත නොත් තුම්මේ භික්ඛවේ මයා ආදේශතානි පංචෝරම් Thank you. මහණෙනි නුඹලා මුස්ලිම් කියලා වික්ෂුන්ගෙන් අහනවා. ඒවා දෙනවා. ඒවන් උත්ති ආයස්ම මාළුන්කි පුත්ත මාළුන්කි පුත් ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී උත්තර දෙනවා බුදුරජාන් වහන්සේට මොකද්ද මේ මම මේ ඕරම් භාගයේ සංයෝජන දන්න බව. මාළුන්කොත් භික්ෂුව පිළිසුදු වෙනවා. මොකද්ද බුදුරන් වහන්සේ අහනවා? යථා කතම් පනත්වම් මාළුන් කිපුත්ත දහරේසි මයාදේශිතා පංචෝරම් භාග්‍යාන සංයෝජනානි. මොකද්ද මාළුන් කිපුත්ත මේ පංචෝරම් භාගී සංයෝජන කියන්නේ කියලා මාළුන් කිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් බුදුරන් වහන්සේ අහනවා. මාළුන් කිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ උත්තර දෙනවා. සක්කාය දිට්ඨියෙන් කෝ අහම්බන්තේ භගවතා ඕරම්භාගියානං සංයෝජනානං දේහිතං දහරේමි. සක්කාය දිට්ඨිය ඕරම්භාගී සංයෝජනයක් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළ බව මම දන්නවා කියලා උත්තර දෙනවා. ඒ වගේම විචිකිච්ඡාංකෝ අහම් බන්තේ භගවතා ඕරම්භාගියානං ඕරම්භාගියං සංයෝජනං දේහිතං දහරේමි. විචිකිච්ඡා ඕරම්භාගී සංයෝජනයක් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළ බව මම දන්නවා කියලා පැහැදිලි කරනවා. සීලබ්බත පරාමාසංකෝ අහම් බන්තේ භගවත්තා ඕරම්භාගියං සංයෝජනං දෙසිතන් දහරේමි. සීලබ්බත පරාමාසයත් ඕරම්භාගී සංයෝජනයක් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළ බව මොහොත දරාගෙන සිටිනවා. ඒ වගේම ව්‍යාපාදංකෝ අහම් බන්ත කාමච්ඡන්දංකෝ අහම් බන්තේ භගවතා ඕරම්භාගියාන සංයෝජනං දෙසිතන් දහරේමි. කාමච්ඡන්දයත් ව්‍යාපාදයත් ඕරම්භාගී සංයෝජනයක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර බව මම දරන් සිටිනවා කියලා පැහැදිලි කරනවා මේ විදිහට පහම. දැන් බලන්න අපි අපි මේ දේශනාව අහනකොට අපටත් තේරුම් ගන්න පුළුවන් වේවි. අපි දරන් ඉන්න සංකල්ප අපි අදහස් කරන් ඉන්න දේවලුත් ඒ වගේම බුදුරන් වහන්සේ මේක ඉස්මතු කරන මේ කාරණා පිළිබඳවත් ලොකු නිරවුල් භාවයක් ඇති කරගන්න පුළුවන් වේවි. ඒ නිසා මේ සම්බන්ධයෙන් සාවධානව ශ්‍රවණය කරොත් අපට ලොකු නුවණක් මේ නිදවුල් දහම් දැනුමක් මේ තුලින් ඇති කරගන්න පුළුවන් වෙයි. මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහන කසකෝ නාම තම මාළුන්ගේ පුත්‍ර මයා ඒවම් පංචෝරම් භාගියානි සංයෝජනානි දේශිතානි ධාරේසි. මාළුන්ගේ පුත්‍ර නුඹ විසින් මං කාහට ওই විදිහට දේශනා කරවව දරාන් සිටින්නේ. නනු මාළුන්ගේ පුත්‍රාණ්‍ය සිටියා මාළුන්ගේ පුත්‍ර ආන්‍ය තීර්ථකයෝ මෙන්න මේ විදිහට නුඹව විහිළුවට ලක් කරයි මෙන්න මේ විදිහට පොඩි ළමයාගේ උපමාව අරගෙන නොබව විහිළුවට ලක් කරයි කොහොමද උඩුකුරුව ඉන්න කිසිම දෙයක් නොදන්නා පුංචි ලදරුවෙක් ඉන්නවා. ඒ කියන්නේ උඩුකුරුව ඉන්න පුංචි ලදරුවෙක් ඉන්නවා. මේ ලදරුවා කාය කියන්නේ මොකද්ද කියන කාරණාවක් දන්නේ නැහැ. කුතෝ 50 උපජ්ජිසට සක්කාය දිට්ඨි කොහොමනම් ඔහුට සක්කාය දිට්ඨි උපදින්නද? සක්කාය දිට්ඨිය අනුසේති තුන් සක්කාය දිට්ඨි අනුසේති. ඒ වගේම ඔහුට සක්කාය දිට්ඨි කොහෙන් උපදින? ඔහුට සක්කාය දිට්ඨි අනුසවයක්වත් නැහැනේ කියලා ඔබට අන්න තීර්ථකයෝ ඔබෙන් මේ විදිහේ ප්‍රශ්නයක් අහයි කියනවා. මොකද අහන්නේ මේ පුංචි ළමයි උඩුකුරුව ඉන්න පුංචි ළමයන්ට මේ සක්කාය කියලා හැඟීමක්වත් නැහැ. ඉතින් ඒ එවැනි කෙනෙකුට මොන සක්කාය දිට්ඨියද? අඩුම මේ සක්කාය දිට්ඨිය පිළිබඳ අනුසයක්වත් ඔහු තුළ ඔහුට කොහොමද මේ සක්කාය දිට්ඨිය කියන මේ අනුසය වශයෙන්වත් තියෙන්නේ? එලාහයි කියනවා. ඒ වගේම අහයි කියනවා මේ උඩු කුරුව ඉන්න මේ පුංචි ළමයාට මේ ධර්මයන් කියන්නේ මොකද්ද කියලා කොහෙද හැංගීමක්. ඉතින් එහෙම තියෙද්දි කොහොමද මේ මේ පුංචි ලදරුවට විචිකිච්ඡාව කියන එකක්. ඒකේ අනුසයක්වත් කොහෙද තියෙන්නේ? ඊළඟට මේ පුංචි දරුවට කිසිම විදිහකට මේ සීලයක් සම්බන්ධයෙන් කිසි හැඟීමක් නැහැ. ඉතින් එහෙම එකේ කොහෙද මේ ඔයට සීලබ්බත පරාමාසයක් තියෙන්නේ? මෙන්න මේ විදිහට අහනවා ඒ පුංචි දරුවට මේ කාමයන් පිළිබඳවත් හැඟීමක් නැහැ. ඉතින් කාම කාමච්ඡන්දයක් කොහෙද තියෙන්නේ? ඒ පුංචි දරුවට මේ ව්‍යාපාදයේ කියලාවත් කිසි හැඟීමක් නැහැ. ඉතින් කොහෙද ව්‍යාපාද ඒ සංයෝජන ක්‍රියාව තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට අන්නේ තීර්ථකයෝ බුදුගෙන් මේ විදිහට ප්‍රශ්න හයි කියනවා. ওই විදිහට උත්තර දුන්නොත් එහෙම සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස ආමච්ඡන්ද ව්‍යාපාද කියන මෙව්වා ඕරම්බාගේ සංයෝජන කියලා පිළිතුරු දුන්නොත් ඔන්න ඔය ප්‍රශ්න අහයි කියනවා. එතකොට බුදුරණවහන්සේ එතන පැහැදිලි කරනවා එහෙනම් මම ওই විදිහට පැහැදිලි කරලා නැහැ. එතකොට බලන්න එහෙනම් අපි සාමාන්‍යයෙන් අපිත් ඇතරම විවහාර කරනවා මේ වචන ටික විතරක්. එතකොට මේ වචන ටික විතරක් විවහාර කරාට ඒක ඕරම්බාගේ සංයෝජනයක් කියලා. නමුත් ඒක අපි සැබෑවටම මෙන්න මේ මාවලුන්කි පුත්තු ස්වාමීන් වහන්සේගේ අදහස වගේමයි. අපිත් නිවැරදිව මේක විස්තර කරන්න දක්ෂ වුණොත් තමයි මේ සංයෝජනයක් වෙන හැටි අපට වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ වෙලාවේ බුදුරණන් වහන්සේ වන්දනා කරලා කියනවා ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගතෝ කාලෝ යං භගවා පංචෝරම් භාගයානි සංයෝජනන් දෙහෙසෙය්‍ය භගවතෝ සුත්වා භික්ඛු දාරෙස්සන්ති තේනාහානන්ද සුනාහි සාදුකම් මනසිකරෝහි භාසිස්සාමීති එවං බන්තේති කෝයස්මානන්දෝ භගවතෝ පච්චස්සෝසුම් භගවාය තදවෝච භාග්‍යතුන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා ස්වාමීනි දැන් ඒට කාලයයි ස්වාමීනි පංචවරම් භාගි සංයෝජන දේශනා කරන්න භික්ෂුන් වහන්සේලා ඒක අහලා දරා ගන්නවා ස්වාමීනි දේශනා කරන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලුවාට පස්සේ බුදුරන් වහන්සේ මේවරම් භාගි සංයෝජන මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා ඉදානන්ද අසුතෝත්තා අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්ම සක්කෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධම්ම සක්කෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති සක්කාය දිට්ඨි පරේතේන ආනන්ද අසතුවත් පුතඥයා ආරි ධර්මයෙන් නොදන්න ආරි ධර්මයේ අදක්ෂ ආරි ධර්මයෙන් නොහික්මෙන සත්පුරුෂ ධර්මයෙන් නොදන්න සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයෙන් නොහික්මින මෙන්න අසතත් පුතඥයා සක්කාය දිට්ඨියට බැසගෙනමයි ඉන්නේ සක්කාය දිට්ඨිය මැඩගෙනමයි ඉන්නේ සක්කාය දිට්ඨිය අනුමයි කිහින් තියෙන්නේ එතකොට බලන්න මේ අසතත් පුතඥයා කියන දේ විවහාර කරන තැනදී වැහැදිලි කරනවා මොකද්ද මේ අරියාණං අදස්සාවි අරිය ධම්ම සක්කෝවිදු අරිය ධම්ම අබිනීතෝ ආර්ය ධර්මයේ දන්නෙත් නැහැ ඒකේ දක්ෂත් නැහැ කික්මෙන්නෙත් නැහැ. ඒක තමයි පුතඥය කියන්නේ. ඒතර ආර්ය ධර්මයේ එහෙනම් දැනගන්න ඕනේ ඒක හික්මෙන්නට දක්ෂ වෙන්නට ඕනේ ආර්ය ආර්යන වහන්සේලාව දැනගන්නට ඕනේ. එතකන් එයා අසුතුවත් පුතඥයේ ස්වභාවයෙන් තමයි සිටින්නේ. අපි වෙන වෙන විවිධාකාර දේවල් ඇසුවා කියලා ඒක ආර්ය ධර්මයක් වෙන්නේ නැහැ. එහෙනම් ආර්ය ධර්මය අහන්නට වෙනවා. මේ ආර්ය ධර්මයේ ගැන මේ නොදන්නා නොදක්නා නොහික්මෙන කෙනා සක්කාය දිට්ඨියට සක්කාය දිට්ඨියෙන් මැඩගෙන ඉන්නේ. ඒ වගේම සක්කාය දිට්ඨිය අනුමයි ගිහින් තියෙන්නේ කියනවා. උපන්නාච සක්කාය දිට්ඨිය නිස්සරණගත බුතන්නප්පජානාති. ඔහු දකින්නේ මේ උපන්නා වූ සක්කාය දිට්ඨිය නිස්සරණයතහ බුත වශයෙන් දකින්නේ නැහැ. එහෙනම් සක්කාය දිට්ඨිය නිවැරදිව දකින්න දකිනවා වෙන්නේ මේ යථාභූත වශයෙන් හොයක තේරුම් ගන්නට ඕනේ. උපන්නාදී සක්කායදිට්ඨිය නිස්සරණ යථාභූතං නප්පජානාති. තස්සතා තස්සසා සක්කාය දිට්ඨි තාම ගත අපටි විනීතා වරම් භාගියං සංයෝජන. ඔහු මේ සක්කාය දිට්ඨිය තුල තවත් දැඩිව ඒ තුලට යනවා ඒක ස්ථීර භාවයටපත් වෙනවා කුමක් නිසාද සක්කාය දිට්ඨිය නිස්සරණයක් යථාභූත වශයෙන් නොදක්නාකම නිසා මෙන්න මේක තමයි ඕරම්බාගේ සංයෝජනයක් වෙන්නේ. එතකොට ඕරම්බාගේ සංයෝජනයක් වෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨි ඕරම්බාගේ සංයෝජනයක් බවට පත් වෙන්නේ මේ සක්කාය දිට්ඨි ආර්ය ධර්මයේ නොදක්න නොදක්ෂ නොහික්නෙන කෙනා සක්කාය දිට්ඨියට බැසගෙන ඒකට ඒක ඒ තුලින් මැඩගෙන ඒහා එකතු වෙලාම ඉන්නේ ඒක අනුවම යන්නේ. එයා මේ සක්කාය දිට්ඨිය නිදහස් වීමක් අතහත් වශයෙන් දකින්නේ නැති නිසා ඒ සක්කාය දිට්ඨිය තුලටම තවත් යනවා. අන්න ඒක ඕරම්බාගේ සංයෝජනය. එතකොට බලන්න මෙතන මේ විස්තර කරන දේ තුලදී අපට හොඳට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව තේරුම් ගන්නට එහෙනම් මාර්ගයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව යම් කිසි විදිහකින් නිරවුල් භාවයක් තියෙනට ඕන. එහෙම නැතුව සක්කාදිට්ඨියට අහු වෙන්නේ නැහැ. මනා ප්‍රඥාවකින් ඔහු මේ සක්කාදිට්ඨි නිස්සරණයක් දකින්නට ඕනේ. යථාභූත වශයෙන් දකින්නට ඕනේ. මිගසාල සූත්‍රය පැහැදිලි කරනවා පුජ්‍යලයන් ගැන විස්තර කරනකොට සිල්වත් පුජ්‍යලයෝ දෙන්නේ ගැනත් සිල්වත් පුජ්‍යලයෝ දෙන්නේ ගැනත් දුස්සීල පුජ්‍යලයෝ දෙන්නේ ගැනත් ව්‍යාපාදයෙන් යුක්ත පුජ්‍යලෝ දෙන්නේ ගැනත් කාමච්ඡන්දයෙන් යුක්ත පුජ්‍යලෝ දෙන්නේ ගැනත් ඊළඟට විසිරීමෙන් යුක්ත පුජ්‍යලෝ දෙන්නේ ගැනත් මේ විදිහට පුජ්‍යලෝ 10 දෙනෙක් ගැන විස්තර කරනවා ඒ 10 දෙනාගෙන් 5 දෙනෙක් ගැන විස්තර කරනවා ඒ කට්ටිය ඒ 5 දෙනා මේ පඤ්ඤාමුත්‍ය චේතෝමුත්‍ය තහබුත් වශයෙන් මේක දකින්නේ නැහැ ඒ වගේම දුස්සීල බව නිදහස් වීම කාමච්ඡන්දයෙන් තරහෙන් හිතේ විසිරීම නිදහස් වීමත් ප්‍රඥාවෙන් දකින්නේ නැහැ කියනවා. මෙන්න මෙයා පහළට යන කෙනෙක් කියනවා. දකින්න කෙනා ඉහළට යන කෙනෙක්. එතකොට බලන්න එහෙනම් මේ ප්‍රඥාවෙන් දකින කෙනා තමයි මේ මාර්ගයේ සම්බන්ධ නිරෝල්භාවයට ඇති වෙන්නේ. එතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ කෙනා ධම්මසෝතං නිබ්බහාති. අර මනා ප්‍රඥාවෙන් දකින පුජ්‍යලයේ පස් දෙනවා. සිල්වත් කෙනත්, දුස්සීල කෙනත්, තරහෙන් යුක්ත කෙනත්, ඊළඟට කාමයෙන් යුක්ත කෙනත්, කිසිරෙච්ච කෙනත් මේ පස් දෙනාම මේ වගේ නිදහසින් තහඹූතියෙන් දකින්න කෙනා ඉහළට යනවා නොදකින්න කෙනා පහළට යනවා. ඒතකොට දකින්න යාට ඒ සම්බන්ධයෙන් නුවණක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් දුරු වෙලා නැහැ. නමුත් ඒක දුරු වෙන ආකාරය පිළිබඳ නුවණ තියෙනවා. එතකොට බලන්න එහෙනම් මෙතන මේ ඉස්මතු කරන කාරණා තුළදී පැහැදිලි වෙන එකක් තමයි මේ යතහා බුහුත වශයෙන් දැනගත්ත කෙනාට තමයි මේ සක්කාය දිට්ඨිය ඕරම් සංයෝජනයක් බව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට මෙහිදී නොදකින නිසාමයි ඒක සක්කාදිට්ඨිය බවට පත් වෙනවා. දැන් බලන්න පුංචි ළමයා මේ සම්බන්ධයෙන් දන්නේ නැහැ කිසි දෙයක්. ආර්ය ධර්මයේ හික්මන්නේ ආර්ය ධර්මයේ දක්ෂණය කිසි දෙයක් නොදන්නකම නිසා මේ සක්කාය දිට්ඨියේ නිස්සරණයක් පිළිබඳ හැඟීමක්වත් නැහැ. යථාභූත ඥානයක් නැහැ ඔහුට. එහෙනම් ඒක තව තවත් සක්කාය දිට්ඨියම ස්ථාවර වීමක් වෙන්නේ. අන්න ඒකෝරම් භාගී සංයෝජනයක්. එතකොට මෙහෙනම් මේක යථාභූත වශයෙන් නොදක්නා කෙනාට තමයි මේක තව තවත් ස්ථාවර වෙලා මේ කෝරම් භාගී සංයෝජනයක් බවට පත්වන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා විචිකිච්ඡා පරියෝටිතේන චේතසා විහෙරති විචිකිච්ඡා පරේතතා uppannā චිකිච්ඡා නිස්සරණං අතහබුදන් අපජානාති. තස්සසා විචිකිච්ඡා තහාමගත අපට විනිත්තා ඕරම් භාගීන සංයෝජනානං එතනත් පැහැදිලි කරනවා මේ උපන්නා විචිකිච්ඡාව විචිකිච්ඡාවට බැසගත් සිතින් විචිකිච්ඡාවට යටවෙච්ච සිතින් විචිකිච්ඡායි මැඩගෙන යසත පුතජනේ වාසය කරන්නේ. ඔහු උපන්න විචිකිච්ඡාව නිසරණය දකින්නේ නැහැ තහත වශයෙන්. අයි ඒ තුලටම බැසගෙන ඉන්නේ. සස්සසා විචිකිච්ඡා තහම ගතා. ඔහු ඔහුට විචිකිච්ඡාව තව තවත් ඒ තුලටම දැඩි වෙනවා. ඒක හික්මෙන්නේ නැහැ අර විචිකිච්ඡා දුරු කරන්න විදියට හික්මෙන්නේ නැහැ. මෙන්න මේ කෝරම්බාගිය සංයෝජනයක් වෙනවා. එහෙනම් විචිකිච්ඡාව අත්හාභූත වශයෙන් ඒක නිස්සාරණයක් නොදක එකකින් නොහික්මීමම තමයි ඒක ඕරම්බාගේ සංයෝජනයක් බවට ඔහුගේ තව තමත් ඒ බවටමපත් වීමට හේතු වන්නේ. බුදුරන් වහන්සේ ඉදිරියෙන් පැහැදිලි කරන සීලබ්බත පරාමාසය පිළිබඳවත්, ඒ වගේම පැහැදිලි කරනවා කාමරාගය පිළිබඳවත්, ඒ වගේම ව්‍යාපාදයේ පිළිබඳවත් මේ පහම් පිළිබඳව මේ විදිහටම බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට එහෙනම් පුංචි ළමයෙකුට අපි දැන් බොහෝ වෙලාවට කතා කරනවා කෙලෙස් නැති බව. නමුත් එහෙනම් පුංචි ළමයාට කොච්චර කෙලෙස් තියෙනවද අපි කෙලෙස් කියලා කතා කරන්නේ අර අපට බාහිර ලෝකේ නිමිති අරගෙන අපි දක්වන දේ ඔස්සේ දකින්න කෙලෙස් විතරයි. ඒක පුජ්‍යලයකට අනුබද්ධිත කෙලෙසයක්. මේක සංයෝජනයක්. මේ සංයෝජනයේ යථාර්ථ වශයෙන් නොදකින නිසා කවදාවත් එයාට මේකෙන් ගැලවෙන්න බෑ. නමුත් පුජ්‍යල අනුබද්ධිතව Tamanට එන කෙලෙස් Tamanට නැති කරලා පුළුවන් බ්‍රහ්ම ලෝකේ යන්නට. නමුත් මේ සංයෝජනයක් හැටියට හටගන්න මේ ස්වභාවය කවදාවත් රහත් වශයෙන් නොදැක දුරු කරන්න බෑ. එහෙනම් මේක නොදන්නා කෙනාට නොදක්නා කෙනාට ඔහුට මේක බාහිර ලෝකයෙන් කෙලෙසයක් හැටියට ආවේ නැති බව ප්‍රකට ඒක නැති බව ඔහුට දැනගත්තට අභ්‍යන්තරයේ ඔහු ඒක බැසගෙන ඉන්නේ. ඇයි මේක කෙලෙසයක් බව නොදකින නිසාම. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සුතවාචකෝ ආනන්ද අරිය ශාවකෝ අරියානන්ද අස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්ද අස්සාවි සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ න සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති න සක්කාය දිට්ඨි පරේතාන උප්පන්නාච සක්කාය දිට්ඨිය නිසරණගතහ භූතම් පජානාති තස්ස සා සක්කාය දිට්ඨි අනුසයා පහීයති. ඔන්න පැහැදිලි කරනවා කවුද මේ ඕරම්බාගේ සංවිධාන ප්‍රහාණයට යන කෙනා ගැන විස්තරේ. ආනන්ද මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා. කවුද සුතවත් ආර්ය ශ්‍රාවකයා? ආර්යයන් වහන්සේලා දන්න ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මෙන සත්පුරුෂයන් වහන්සේලා දන්න සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මෙන කෙනා මේ සක්කාය දිට්ඨියගේ මැඩගෙන නෙමෙයි ඉන්නේ ඒ වගේම සක්කාය දිට්ඨිය අනුව නෙමෙයි යන්නේ. ඔහු දන්නවා උපන්නා වූ සක්කාය දිට්ඨියේ නිදහස්වීම තහබූත වශයෙන් දකිනවා. තස්සසා සක්කාය දිට්ඨිය අනුසය යන්නේ. එහෙම දකින කෙනාට මේ සක්කාය දිට්ඨිය අනුසය වශයෙන් ප්‍රහාණය යනවා. එතකොට බලන්න එහෙනම් මෙතන ආර්යයන් වහන්සේ නමක් හැටියට ඉස්මතු කරලා පෙන්නනවා මේ මාර්ගයේ සම්බන්ධයෙන් ඇත්තටම निराවුල් කෙනා. සද්ධානුසාරි ධම්මානුසාරි කෙනා මේ මාර්ගයට යොමු වෙලා සම්මත් නිනාවට බැසගෙන ඔහු මේ සක්කායදිට්ඨිය පිළිබඳව නිරවුල් කරගෙන තියෙන්නේ. උපන් සක්කායදිට්ඨිය නිරුද්ධ නාකර තහවසේ තහබුතෙන් දකිනවා. මෙන්න මේ විදිහට පිළිවෙතේ සිටින කෙනාට අර සක්කායදිට්ඨිය අනුශය වශයෙන් ඔහුගේ දුර වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ පිළිවෙලක සිටින්නට ඕනේ. පිළිවෙත සිටින්නට ඕනේ. කොයි පිළිවෙතකටද? මේ යථාර්ථ වශයෙන් දකින ආර්ය ධර්මයේ දකින ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මෙන එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අනුලෝම කන්ති සම්මත්ත නියාමී වශයෙන් Taman තුලින් ඉදවල් කරගෙන ඊට පස්සේ සම්මත්ත නියාමයට බැසගෙන මේ මාර්ගය සක්කාදිට්ඨිය සහ මේ සියලු සංයෝජනයන් තේරුම් ගන්නට වෙනවා යථා භූත වශයෙන් අන්න එයා තමයි යම් කිසි දවසක ඒ සංයෝජනය දුරු කරන්නේ ඊළඟට පැහැදිලි කරනවා විචිකිච්ඡා පරිවෘත්ති චේතසා විහෙරති. ඔහු එතකොට විචිකිච්ඡාවට බැසගත් සිතින් ඒකෙන් මැඩගෙන වාසය කරන්නේ නැහැ. ඒකට යට වෙලා වාසය කරන්නේ නැහැ. උපන්නා විචිකිච්ඡාවේ නිස්සරතහබුත වශයෙන් දකිනවා. තස්සසා විචිකිච්ඡානුසය පහියති. අන්න එතකොට ඔහුට විචිකිච්ඡාව අනුසයත් ප්‍රහාණය වෙලා යනවා. මෙතන එහෙනම් හොඳට පැහැදිලි වෙනවා අනුසය ධර්ම නැත්නම් මේ අතර මේ කාරණා සංයෝජනයක් බවට පත් වෙන ආකාරය සංයෝජන දුර වෙන ආකාරයත් තේරුම් ගන්න වටහා ගන්නට යථාභූත වශයෙන් ඔහු තුළ නිරවුල් භාවයක් තියෙනට ඕනේ කාටද සුතවත් ආර්ය ශ්‍රාවකයාට එතකොට එහෙනම් සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියනකොට අට දෙනෙක් ඉන්නවානේ අට දෙනාගේ සෝතාපන්න මග පිළිපන් කෙනා තමයි මෙතන මේ ඉස්මතු කරන්නේ ඒ වගේම සීලබ්බත පරාමාස ගැන විස්තර කරනවා න සීලබ්බත පරාමාස පරියුක්ත තියෙන චේතසා විහෙරති නේ සීලබ්බත පරාමාස පරේතේන. ඒතකොට සීලබ්බත පරාමාසයට යටවෙච්ච සිතින්ම වාසය නොකොට ඒකෙන් මැඩගෙන ඉන්නේ නැති කෙනා මේ උපන්න සීලබ්බත පරාමාසෙ නිස්සන තහබුත වශයෙන් දකිනවා. අන්න ඔහුට තමයි මේ කනුසේ වශයෙන් ප්‍රහාණය කරලා දාන්න පුළුවන් ක්‍රමක් වෙන්නේ. ඔහු තමයි ප්‍රහාණය කරන්නේ. එතකොට දැන් මේ ඔක්කොම පැහැදිලි කරන්නේ කාටද? මේ සුත්තවත් ආර්ය ශ්‍රාවකයාට. ඒ කියන්නේ ආර්ය ධර්මයේ දන්න දක්ෂ හික්මෙන කෙනාට. ඒ වගේම පැහැදිලි කරනවා න කාමරාග පරිවර්තිතන චිතසා විහෙරති න කාමරාග පරේතානම්. හෝ කාමරාගයේ බැසගෙන ඒක හා මැඩගෙන නෙමෙයි කාමරාගෙන් මැඩගෙන නෙමෙයි සිටින්නේ. ඔහුට උපාන කාමරාගේ නිස්සන තහබුත් වශයෙන් දකින්නට පුළුවන්. හිම දකින්නකොට මොකද වෙන්නේ? ඔහුගේ කාමරාග අනුසය වශයෙන් ප්‍රහාණය යනවා. ඊළඟට ව්‍යාපාදයත් ඒ විදිහටම පැහැදිලි කරනවා. එතකොට මෙන්න මෙයාට තමයි මේ පංචවරම් භාගයේ සංයෝජන මෙහිම වාසය කරන කෙනාටයි ඥානසේ වශයෙන් දුරු කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. සෝ ආනන්ද මග්ගෝ යා පටිපදා පංචෝ පංචන්නං ඕරම්බා කියන සංයෝජනානම් පහනාය ආනන්දය යම්කිසි මාර්ගයක් ප්‍රතිපදාවක් ඇද්ද මේ පංචෝරම්බාගේ සංයෝජන ප්‍රහාණය වෙන්න තම් මග්ගන් තම් පටිපදං අනුගම්ම පංචෝරම්බාගේ යන සංයෝජනාති ඤස්සති දක්ඛිති දක්ඛීතිවා පජහිස්සති වාති නිතන්ඨානං විජ්ජති මෙන්න මේ මාර්ගය මේ ප්‍රතිපදාව නොදක්නා කෙනාට දන්නේ නැතිනම් දකින්න නැතිනම් මේ ප්‍රතිපදාව ඔහුට මේ පංචවරම් භාගයේ සංයෝජන ප්‍රහාණය වෙනවා කියන කාරණාවක් පැනවෙන්නේ නැහැ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට පංචවරම් භාගයේ සංයෝජන ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් හැද්ද මෙන්න මේක දන්නේ නැත්නම් දකින්න නැතිනම් ඔහුට මේක දුරු කරන්න බැරි වෙනවා. මේක දන්නේ දකින්නේ කවුද? මාර්ගයට පැමිණිච්ච කෙනා කියන්නේ ආර්ය ධර්මයේ දක්ෂ කෙනා, සෝතාපන්න මාර්ගයට යොමු වෙච්ච කෙනා, ආර්ය ආර්ය ධර්මයේ දන්න ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මන කෙනා තමයි මෙන්න මේ ඕරම්භාගයේ සංයෝජනයන් දන්නේ දකින්නේ අන්න ඔහු තමයි ප්‍රහාණය කරන්නේ හරියට ආනන්ද මෙන්න මේ වගේ බුදුන් වහන්සේලා උදාහරණයක් පැහැදිලි කරනවා මොකද්ද විශාල ගහක් තියෙනවා. මේ ගහේ සිවිය නොසිඳ, එළය නොසිඳ මේ හරය සිඳිනවා කියන කාරණා වෙනවද? වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ පංචෝරම්භාගේ සංයෝජනාවට ප්‍රහාණින මගක් පිළිවෙතක් තියෙනවාද? මේ මග පිළිවෙතට නොපැමිණ ඒ පංචෝරම්භාගේ සංයෝජනයක් දන්නේ නැති, දකින්න නැති කෙනාට මේක දුරලන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි ආනන්ද යම් කිසි මාර්ගයක් තියෙනවා පංචවරම්බිය භාගයේ සංයෝජන ප්‍රහාණය වෙන්නට පිළිවෙතක් තියෙනවාද අන්න එයාට මේ පංචවරම්බාගී සංයෝජනයන් දැනගෙන දැකගෙන මේක දුරලන්නට පුළුවන්කමක් ලැබෙනවා ඒක හරියට මෙන්න මේ වගේ කියනවා මහා අරටුවක් තියෙන රුකක් තියෙනවා ගසක් තියෙනවා මේ ගසෙහි සිවියේ සිඳලා එළයේ සිඳලා අරටුව සිඳින්න පුළුවන් වගේ තමයි ඒ විදිහට ඒ මග දන්න කෙනාට දකින කෙනාට පුළුවන්කමක් ලැබෙනවා මේ පංචවරම්භාගී සංයෝජන දුරු කරන්නට කියලා බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. ඊළඟ බුදුරණවහන්සේ තවද ප්‍රණයක් පැහැදිලි කරනවා. සීතාපි ආනන්ද ආනන්ද මෙන්න මේ වගේ හරියට මේ විශාල ගංගාවක් තියෙනවා මේ සම්පූර්ණයෙන්ම මුළු මනින්ම ඉවුර මට්ටමටම වතුර පීරලා කපුටෙකුටවත් මේකෙන් වතුර බොන්න පුළුවන්කමක් ඇතුව නෙමෙයි. ඒ කියන්නේ අර කපුටෙකුණත් එබෙන්න නැතුව බොන්න පුළුවන්. එච්චරටම වතුර පීරලා තියෙන්නේ. දුර්වල මිනිස්සෙක් පොරුසෙක් ඇවිදිලා එයා කියනවා මම මේ ගඟ තරණය කරනවා මේ වතුර සිඳගෙන සුවසේ එහා පැත්තට යනවා කියලා කියනවා. ඉතින් ඔහු මෙන්න මේ විදිහට ප්‍රකාශ කරාට ඔහුට පුළුවන්කමක් ලැබෙනවද ඒ දුර්වල මනුස්සයාට සුවසේ මේ ගඟෙන් දිහා පැත්තට යන්නට ඔහුට ගඟෙන් දිහා පැත්තට යන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මොකද හේතුව දුර්වලයි ගඟ තුල සැද්ද පහර වැඩි ඒ නිසා උට ඒකින් එහාට යන්න බෑ. ඒව මේකෝ ආනන්ද යස්ස කස්සචි සක්කාය නිරෝධාය ධම්මං දේශීය මානේ චිත්තං පක්ඛන්දති නප්පසීද තින නසන්ති නිත්තති න විමුච්ඡති චේතාපිසෝ දුබ්බල්ලකෝ පුරිසෝ ඒව මේතේ දට්ටබ්බා අන්න ඒ වගේ තමයි ආනන්ද යම් කිසි කෙනෙක් මේ සක්කා නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට එයට හිත පහදින්න නැතිනම් එහි බැස ගන්න නැත්නම් ඔහු ඒකෙන් මිදෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැතිනම් අන්නේයා මෙන්න මේ වගේ පුජ්‍යලයා කියනවා එතකොට එහෙනම් මේ සක්කාය නිරෝධය. ඇත්තටම එහෙනම් අපට එහෙනම් මේ මාර්ගයේදී අපට අහු වෙන්නට ඕන මේ සක්කාය පිළිබඳව ප්‍රතිපදාව. සක්කාය සමුදයත් සක්කාය නිරෝධයත් පිළිබඳව. අන්න ඒ කෙනාට මේ සක්කාය නිරෝධය පිළිබඳව ධර්ම දේශනා කරනකොට ඒකට හිත පහදින්නේ නැතිනම් එයා උත්සාහයක් කරාට ඊතරවන්නට අර ගංගාවේ මහා වතුරක් යනකොට දුර්වල මිනිස් එක්කකින් ඊතර වෙන්න දරන උත්සාහය වගේ වෙනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සේතාපි ආනන්ද ආනන්ද හරියට මේ දිය පිරුණු මහා ගල ගංගාවක් ගලන ගංගාවක බලවත් පුරුෂයෙක් කෙනවා මේ ගඟෙන් එතර වෙන්නට. ඔහු තමන්ගේ අත්පය වාරුවෙන් මේ ගඟෙන් එතර වෙනවා කියන කාරණාව පහසුවෙන් යන්න පුළුවන් කියන කාරණා සිදු වෙනවා. ඕ බලවත් පුරුෂයෙක්. අන්න වගේ තමයි ඒව මේවකෝ ආනන්ද යස්සකසචි සක්කාය නිරෝධාය ධම්මං දේශීය මානේ චිත්තම් පක්ඛන්දති සම්පසීදති සම්තිත්තති මුච්චති අරියට මේ සක්කාය නිරෝධයේ පිළිබඳව ධර්මයේ දේශනා කරන හිත පහදිනවා ඒ තුන් සතුටු වෙනවා ඒ නිදහස් වෙන්න ඔහු උත්සාහ කරනවා අන්‍යා මෙන්න මේ බලවත් පුරුෂයා වගේ එතකොට මෙතන බුදුරන් වහන්සේ පැහැදිලි කරා මේ මුලින්දලම ගත්තාම පංචෝරම්භාගී සංයෝජන කියන්නේ මොකද්ද? ඒ වගේම පංචෝරම්භාගී සංයෝජන බව දකින්නේ කොහොමද? ඒ වගේම පංචෝරම්භාගී සංයෝජන දුරු කරන මඟ පිළිබඳව නොදක්නාකම නිසා ඔහුට මේකෙන් නිදහස් වෙන්න බැරි බවත් සක්කාය පිළිබඳව ධර්ම දේශනා කරනකොට ඒකට හිත නොපහදින කෙනාට මේ මඟ බුද්ධ ගන්න බැරි බවත් ඒ ධහමට හිත පහදින කෙනාට මේ මග ඩවුල් කරගෙන ඕරම්බාගේ සංයෝජන ප්‍රහාණය කරන්න පුළුවන් බවත්. කතමෝ කතමෝචානන්ද මග්ගෝ කතමා පටිපදා පංචන්නං ඕරම්බාග්‍යානං සංයෝජනානං පහානාය ආනන්ද මොකද්ද මේ පංචෝරම්බාගේ සංයෝජනයේ ප්‍රහාණය කරන්න තියෙන මග? ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මග පැහැදිලි කරනවා. ඉදානන්ද බික්ඛු ඉවිත් උපදී වේකා කුසලානං ධම්මානං පහානං සම්බසෝ කාය දුට්ටුල්ලානං පටිප්පස්සද්ධියා විච්ඡේව කාමී විච්ඡකුසලේ ධම්මේ සවිතක්ඛං සවිචාරං විවේකජං පිටිසුඛං පටමජ්ජහානං උපසම්පජ්ජ විහෙරති ඔන්න මෙතන දැන් අපි අහපු නැති විදිහට පළවෙනි ධ්‍යානයේ තුල යම් විස්තරයක් තියෙනවා දානන්ද බික්කු උපදී විවේක අකුසලානං ධම්මානං පහානා සබ්බසෝ කාය දුට්ටල්ලාණං පටිප්පස්සද්ධිය අයුච්චේව කාමී විවිච්ඡකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදං පිචිසුකං පටමජ්ජහණං උපසම්පජ්ජ විහෙරති මොකද්ද මේ උපදී විවේකය අකුසලයන් අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා සියලු වශයෙන්ම මේ කය තුල තියෙන හැකිලීම් ඇද්ද කය මුල් කරගෙන අන්න ඒවා සංසිද්ධෝලා නිවිච්චේව කාමී. අන්න ඊළඟට කියනවා කාමයන්ගෙන් වෙන කුසල ධර්මයන්ගෙන් වෙන්ව පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. මෙතන ප්‍රධාන වශයෙන් මූලික කාරණාවක් පැහැදිලි කරනවා මොකද්ද? උපදී වේකේ අකුසල ධර්මයන් ප්‍රහාණය. අන්න ඒකෙන් යුක්තව ඒ භික්ෂුව අන්න ඊළඟට පැහැදිලි කරනවා විච්චේව කාමී. අකුසල කියන්නේ මේ සාමාන්‍ය ධ්‍යානය විස්තර කරන විදිහ. ඊළඟට එහි උපදවාගෙන වාසය කරපු කෙනා සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබ්බාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති දැන් මෙතන පැහැදිලි කරනවා මොකද්ද මේ මේ විදිහට උපදී වේකයෙන් අකුසල ධර්මයන් ප්‍රහාණය වෙලා සියලු ආකාරමික කය පිළිබඳව තියෙන අලස බව සංසිඳුච්ච කෙනා සංසිඳීමෙන් ඊළඟට අකුසල ධර්මයන්ගෙන් වෙන්ව මේ පළවෙනි ධ්‍යාන උපදවාගෙන යෝ සෝ යදේව තත්ත්වෝති රූපගතං මෙහි එහි තියෙන ඒ තුල තියෙන රූපගතයේ වේදනාගතයේ සංඥාගතයේ සංස්කාරගතයේ විඥානගතයේ කියන්නේ පළවෙනි ධ්‍යානයේ තුල තමාට අහු වුණ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ ස්වභාවය තේ ධම්මේ අනිච්චතෝ එතකොට මේ රූපගතය වේදනාගතය සංඥාගතය කියන්නේ තුල පිහිටීම රූපේ තුල වේදනාව තුල සංඥාව තුල සංකාර තුල විඥාන තුල මේ පිහිටා ඉන්න ස්වභාවය තේරුම් අරගෙන ඔහු දකිනවා ඒක තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ මේ අනිත්‍ය දුක්ඛ ළඟට සල්ල අග පරත මේ විදිහට ඔහු මේ තුල දකිනවා සමනුපස්සනාව කරනවා. එතකොට දැන් පළවෙනි ධ්‍යානයේ තුල තමන් තේරුම් ගත්තා මොකද්ද මේ පංච උපාදානස්කන්ධයන් තුල මේ තියෙන ස්වභාවය. ඒ තේරුම් ගැනීම එකම ඔහු දකිනවා මොකද්ද? දැන් ඒක නිකම්ම තේරුම් ගත්ත නෙමෙයි. ඇත්තටම මේ සමනුපර්ශනයක් එක්ක යන්නේ. අනිත්‍ය වශයෙන් සමනුපර්ශනයක් එක්ක යන්නේ. අනිත්‍ය වශයෙන් සමනුපර්ශනයක් කරන්නේ මේ හේතුඵල ධමත් එක. සෝ තේහි ධම්මේ චිත්තං පටිවාපේති. ඔන්න එතකොට මේ සිත ඒ ධර්මයන්ගෙන් අයින් වෙනවා. කොයි ධර්මයන්ගෙන්ද අයින් උනේ? සෝ තේහි ධම්මේ චිත්තං පටිවාපේති. ඒ ධර්මයන්ගෙන් මේ සිත අයින් වෙනවා. දැන් ඔහු දැක්කා උපරිවේකයෙන් යුක්තව ධ්‍යානයට සමවැදිච්ච කෙනා. ඒ කියන්නේ ඇත්තටම අර මූලිකව පැහැදිලි කරපු ආර්ය ධර්මයේ දන්න දක්ෂ ඒක හික්මමින් යන කෙනා මේ ධ්‍යානයට සමවැදුණාට පස්සේ මේ තුල තියෙන සකස් වීම දැක්කා. පංචපාස්කන්ධයක සකස් වීමක් සකස් වීම ක්‍රියාවලිය. එතකොට ස්කන්ධ සකස් වීමක් එක්ක තමයි මේ ධ්‍යානය කියලා නිර්වචනයක් ආවේ. අන්න ඒක දකිනකොට එතන ස්වභාවයක්, එතන ධර්මයන්ගේ ස්වභාවයක් තියෙනවා. සෝ තෙහි ධම්මචිත්තම් පටිවාපෙත. ඒ ඒ හිතෙන් ඔහු අයින් වෙනවා. මේ ධර්මයන්ගේ ස්වභාවයෙන් අයින් වෙනවා. සෝ තෙහි ධම්මචිත්තම් පටිවාපෙත අමතහය ධාතුය චිත්තං උපසංහරති. ඒ ධර්මයන්ගෙන් සිත අයින් වෙලා මොකද වෙන්නේ? අමුත්‍ය ධාතුව තුල සිත පිහිටනවා. අමතහය ධාතුය චිත්තං උපසංහරති. අමුත්‍ය ධාතු සිත යමු වෙනවා. ඒතං සන්තං ඊතං පණිතං ඉදං සබ්බ සංඛාර සම්මතෝ සබ්බූපල්තිපටි නිස්සග්ගෝ තණ්හක්ඛේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. මොකද්ද ඒ ඒ සාන්තයි ප්‍රණීතයි සියලු සංස්කාරයන් සංසිඳීම සියලු උපදී දුර වීම තණ්හාවශේ වීම නිරෝධේ නිබ්බාණය කියන්නේ මෙන්න මේ ස්වභාවයට අහු වෙනවා. දැන් කොහොමද ඒක අහු වෙන්නේ? මේ ගැන ටිකක් හිතන්නට වෙනවා. දැන් ආර්ය ධර්මය දන්න දක්ෂ කෙනා මේ පළවෙනි ධ්‍යානයේ සමවැදිලා අහුවේද පළවෙනි ධ්‍යානයේ තුල තියෙන පංචපාදනස්කන්ධ ක්‍රියාවලිය අහුණාට පස්සේ ඔකට අවුනේ මොකද්ද මේ සකස් කරගත්ත දේ පංචපාදනස්කන්ධේ මේ සංස්කාර දුකක් බව අහුණා මේ සකස් වීමක් බව අහුණා සකස් වෙනකොට අහුනේ මොකද්ද මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සත්‍ය නොදැකීම ප්‍රත්‍ය කරගෙන මේක සකස් වෙන බව. එතකොට දුක කියන්නේ කුමක්ද අහුණා දුක්ඛ සමුදය හුණා ඒකත් එක්කම හොට මොකක්ද අහුවුනේ දුක්ඛ නිරෝධය හුණා ඒ දුක්ඛ නිරෝධය අහුවුනේ මේ සකස් වීම අහුවෙච්ච නිසා එතකොට එහෙනම් මේ කාමයන්ගෙන් බාහිර වෙන්ව ලැබපු සංසිඳීමක් බාහිර තුලින් තියෙන නිසා දුක්ඛ නිරෝධය කියන කාරණාවට හිත පිහිටවන්න පහසුයි අන්න දුක්ඛ නිරෝධයේ හිත පිහිටියා අන්න ඒකේතං සන්තං ඒතං පණීතං කියලා පුරුදු වෙනවා. එතකොට එහෙම වෙන්නේ අර අමූර්ත ධාතු පිහිටන්නේ නමුත් එහි ධම්මේ චිත්තම් පටිව අපිට අර ධර්මයෙන් සිත අයින් වෙලා යනවා. ඊළඟට මොකද වෙන්නේ? සෝ තත්ත තිතෝ ආසවානං khයා පාපුනාති. මෙන්න මේ විදිහට ඔහු වාසය කරනකොට ඔහුට පුළුවන්කමක් ලැබෙනවා ආශ්‍රය වෙන. ඉතින් ඔහුට ආශ්‍රය කරන්න බැරි වුණා නම් නොචි ආශවානං khයා පාපුනාති තේනිව ධම්ම රාගයෙන් කාය ධම්මනන්දය පංචාන්නං වරම්භාගෙන සංයෝජන පරික්‍රය උපාතිකෝ හෝති. සෝ හෝති තත්ත පරිනිබ්බායි ඊළඟට පැහැදිලි කරනවා මේ විදිහට වාසය කරනකොට හොට ධම්මරාගය ඇති වුණා නම්, ඒ කියන්නේ මේ පැවැත්ම පිළිබඳ ධර්මයන් පිළිබඳව ආශාව ඇති වෙලා තිබුණා නම් හිම හිරනම් පාන්නේ නැහැ, ආශාක්ෂය වෙන්නේ නැහැ, පංචවරම් භාගයේ සංයෝජන ප්‍රහාණෝ. එතකොට එහෙනම් බලන්න මෙතන යම්කිසි ප්‍රතිපදාවක් ඕනම් භාගී සංයෝජන දුරු කරන්න පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ වගේම දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, ඒ වගේම පැහැදිලි කරනවා අරූපාවචර ධ්‍යාන. අරූපාවචර ධ්‍යාන තුළදී රූපය නැතුව වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන විතරයි පැහැදිලි කරන්නේ. මොකද රූපගතයක් ඔහුට ප්‍රකට කරගන්න බෑ. ඒ ඔහු රූපගතය කියන කාරණාවක් සකස් කරගෙන නැහැ. එතකොට ඔහු හේතුඵල වශයෙන් දකිනකොට තමයි පටිච්චසම්පද ක්‍රියාවලිය දකින්නේ. මෙන්න එහෙම දකිනකොට ඔහුට එතනත් දකිනවා මේ අනිත්‍ය සංකත පටිච්චසම්පන්න බව. ඒකෙත් ඒ දැකමත් එක්ක දැකීමත් එක්ක අමුතු දහසිත පිහිටවාගෙන ඒක ඊතන් සන්තන් ඊතන් පණිතන් කියලා ඒ තුල වාසය කරනකොට ආශක්ෂය වෙනවා ආශක්ෂය නොවුනොත් පංචෝරම් භාගී සංයෝජන ප්‍රහාණය වෙලා ඕපවාතික වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ ඕරම් භාගී සංයෝජන ප්‍රහාණය කරන ප්‍රතිපදාව පැහැදිලි කරනවා. ඕරම්භාගික සංයෝජන ප්‍රහාණය වෙන ප්‍රතිපදාව මේ විදිහට පැහැදිලි කරනවා. එතකොට මෙතනදී බලන්න ක්‍රමානුකූලව මේ දේශනාව පිළිබඳව අපි හොඳට අධ්‍යයනය කරොත් අපට ලොකු කාරණාවක් මෙතන තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේකෙදී අපි හොඳ අවධානයෙන් මේ දේශනාව සම්බන්ධයෙන් නිරවුල් කරගන්න උත්සාහ කරන්නට ඕනේ. එහෙම අපි නිරවුල් කරගත්තොත් අපට අපේ මඟ නිරවුල් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව අවසන් කරනවා. ඒසෝ විචේ බන්තේ මග්ගෝ ඒසෝ පටිපදා පංචන්නං ඕරම් භාග්‍යන සංයෝජනම් පහනාය ආමීනි මෙය මේ මාර්ගය මේ මාර්ගයක් වේද මෙන්න මේක තමයි පංචවරම් භාගී සංයෝජන ප්‍රතිපදාව මේ විදිහට අත භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා යම් කිසි මහණෙක් චේතෝ විමුක්තියක් ඇද්ද තව මහණෙක් පඤ්ඤා විමුක්තියක් ඇද්ද මෙන්න මේක වේමත්වයේ මේ ඉන්ද්‍රිය භාව ඉන්ද්‍රිය වේමත්ත භාවය කියලා බුදුරන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙනවා මේ විදිහට මේ වෙනස්කමක් තියෙන්නේ මොකද ඒ කියන්නේ සමහර කට්ටිය චේතෝ විමුක්තිය ඒ පඤ්ඤා විමුක්තිය දෙකම එකට ඇති කරගන්නවා. සමහර කට්ටිය භික්ෂුවක් ඉන්න පඤ්ඤා විමුක්තියත් එක්ක ඉන්නවා. ඉතින් මේ විදිහට වෙනසක් දැන් අපි දන්නවා පුතු භාග පඤ්ඤා විමුක්ත කියලා දෙනමක් වාසය කරනවා. ඉතින් මේකේ වෙනස තියෙන්නේ ඉන්ද්‍රිය මාත්‍යත් එක්ක මේකේ වෙනසක් තියෙනවා මේ පංචවරම් භාග්‍ය සංයෝජන ප්‍රහාණය වීමේදී. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සතුරු සිතින් යුක්තව ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. ඉතින් මෙන්න මේ දේශනාව තුළ අපට ගොඩාක් කාරණා තේරුම් ගන්න දවල් කර ගන්න තියෙනවා. ඉතින් මේ සම්බන්ධයේ යම් කිසි දහම් ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. සිල් දිනාටම දිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිතුරුනි පූජ්‍යපාද අලව්‍ය අනුමදස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් අද දවසේදී අපට ඊටමත් මගන සූත්‍ර දේශනාව පැහැදිලි කළ දුන්නා දැන් මම යෝජනා කරනවා හැමදාටම සාකච්ඡාවට එකතු වෙන්න අපි මැදින් එන්නේ නැහැ. එක්කෙනෙක් ප්‍රශ්න අහුවට පස්සේ ගෞරවනීය සම්මාසික පිළිතුරෙන් අනතුරුව අනිකුත් අය ඉදිරිපත් වෙලා ප්‍රශ්න අහන්න. අවසරයි සංඝහන්සේ සංඝහන්සේ මේ දේශනාවේදී අපිට පැහැදිලි කළා දේශනා කළා මේ සක්කාය යන කුමක්ද සක්කාය සමුදය සක්කාය නිරෝධයත් භාග්‍යවතුන්ගේ දේශනා කරා දැනගට පියසුයි කියලා සාමාන්‍යයෙන් ඒ වෙන පොඩ්ඩක් කියන සක්කාය කියන එකේ ඒක සමුදය සහ නිරෝධය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න අපි කවුරුද දරුවන් සරණයි. දරුවන් සරණයි. අපි එතනදී ඇත්තනම පංචපාදානස්කන්ධයන්ගේ සකස් වීම පිළිබඳව අපි තේරුම් ගන්නට එනවා මේ හැම තැනකදීම ඇත්තටම ඉස්මතු වෙන කාරණාව මොකද්ද චතුරාර්ය සත්‍ය ධර්මයේ එතකොට දැන් අපි මම අර මුලින් දේශනා කොට කළීම ඉස්මතු කරලා පෙන්නනවා. අපි මේ දුක කියලා කියනකොට අපට අහුවෙන්නේ දුක් වූ දුකත් විපරණාම දුක්කත් විතරයි. අපිට මේ සංස්කාර දුක්ඛ අහුවෙන්නේ නැහැ. ඒතර මේ සංස්කාර දුක කියන කාරණාව අහුණා නම් ඔහුට මේ අහුවෙනවා මේ සකස් වීම. අන්න එතකොට මේ ස්කන්ධයන්ගේ සකස් වීමක් තමයි අහුවෙන්නේ. එතකොට ඒ සකස් වීම අහුවෙච්ච තැනදීම Nirodhe තේරුම් ගන්නවා. මොකද ස්කන්ධයන් සකස් වෙන්නේ පංචපාදස්කන්ධ සකස් වෙන්නේ කුමක් මතද? හේතුඵල ධහමකින් සකස් වන ක්‍රියාවක් සිදු වෙන බව නොදන්නාකම කියන මේ ප්‍රධාන හේතු මුල් කරගෙන. ඒ කියන්නේ අවිද්‍යාව මුල් කරගෙන තමයි සකස් වෙන්නේ. එහෙනම් අපේ හේතුඵල ධහම අපට අහුවෙද්දී අන්න සක්කාය නිරෝධයත් ඔහුට අහු වෙනවා. එහෙනම් සමුදයත් අහු වෙනවා. දැන් සමුදය අහු වුණේ නැතිනම් නිරෝධය අහු වෙන්නේ නැහැ. දැන් මෙතන ඇත්තටම අපි ගොඩක් වෙලාවට අපි හැමෝම මූලිකවම මේ ලෝකයේ තුල අපට ප්‍රකට වෙන දේ දුක බව තේරුම් අරගෙන මේකෙන් නිදහස් වෙන උත්සාහ කරන්නේ. එතකොට අපි නිවැරදිවම මේක දුක කියන කාරණාව සංකාර දුක්ඛය කියන එක අපට අහු වුණා නම් එතන තමයි නිවැරදි ත්‍රිලක්ෂණය අහු වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. නැතිනම් අපට අහු වෙන ත්‍රිලක්ෂණය කියන කාරණාව ලෝකයේ තුල තියෙන දෙයක්. ඒකත් එක්ක අපට විඩාකාර විදිහේ සංකල්පනා පව ඇති වෙනවා. ඇත්තටම දුක කියන කාරණාව සංඛාර දුක්ඛයක් කියන එක નિරවුල්ව අහුවෙච්ච නැති එකත් එක්ක දැන් ඔන්න බලන්න කල්පනා කරලා අපට ලෝකේ පුජ්‍යලයට ලැබෙන දුකක් තියෙනවා දැන් අපි දන්නවා ආර සත්‍යයේද ජාති ජරා ව්‍යාධි මරණ පිය විප්‍රයෝග අප්පිය සම්පයෝග මේ හැම දෙයක්ම දුකක් ඒක මූලිකව අපට අහුවෙන්නේ පුජ්‍යල අනුබද්ධිත දුකක් එකක් තමයි දුක් දුක් අනික විපරණාම දුක්ඛය එතකොට ඒක තමයි මුලින් අහුවෙන්නේ මෙතන තියෙන්නේ ස්කන්ධ සකස් වීමක් බව සංඛාර දුක්ඛයත් එක්ක තේරෙනකොට අන්න එතන දකින න්‍යාය තමයි අනිත්‍ය කියන එක. අනිත්‍ය කියලා ලෝකයේ තුල දකින්නේ තියෙන දෙයක් නැතිවීම. එක ලෝකිත අචිතයක්. එක මට මගේ අනිත්‍යයක්. මට ලැබෙන දේ අනිත්‍යයක්. එතකොට දැන් සෙනෙකුට තරකයක් එන්න පුළුවන් අනිත්‍ය වෙනකොට දැන් අපිට ඔන්න සැපක් අපිටම අපට දුකක් එනවා. අපිට මොන්න අපට අසනීපයක් ඇදෙනවා. අසනීප නැති වෙලා යනකොට අපට අනිත්‍ය වෙලානේ අසනීපේ කිය මගේ. එතකොට ඇත්තටම මට එහෙනම් අසනීපේ අනිත්‍යමත් එක්ක දුකක් වෙන්න බෑනේ සැපනේ. ඒ අසනීපේ කියන කාරණා අනිත්‍යමත් එක්ක සැපක්ම තෙන්නේ. ඒ නිරෝගී වෙනවා. ඒතර අනිත්‍ය නිසා දුකක් වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අනිත්‍ය උනේ එතන පුජ්‍යලයකට. ඒතර විවිධාකාර විදිහට අපට අර නිවැරදිවම මේ අනිත්‍ය බව සංස්කරණයක් බව නොහැට වුණොත් වැටහුන් නැතිනම් අපිට මේ පුජ්‍යලානුබද්ධිතයෙන් හොයන්න ගියම අපි විදාකාර දෘෂ්ටි වලට යනවා. අපට නිවැරදිවම මේ ස්කන්ධ ක්‍රියාවලියත් එක්ක සකස් වෙන එක අහු වුණා නම් අන්න එතනදී අපි වෙනවා එහෙනම් මේ පංචපාදානස්කන්ධයන්ගේ සකස් වීම. ඒ නිසා දුකක් කියන එක. එතකොට ඒ දුක කියන එකත් පුජ්‍යලයේගේ දුකක් නෙමෙයි. දැන් අපි දුක මනින්නේ මගේ දුකනේ පුජ්‍යලයාගේ දුක. දුක කියන එක පුජ්‍යලියෙකුට වෙන්නේ දැන් අපි ඒක ඇත්තන වේදනාවත් එක්කනේ දුක සැප උපේක්ෂා වෙන්නේ පුජ්‍යලිය ගොඩනැගීමත් එක්ක අනිත්‍ය බව නොදැකීම නිසා පුජ්‍යලිය ගොඩනැගින්නේ සංස්කරණ නොදැකීම නිසා පුජ්‍යලිය ගොඩනැගින්නේ ඒ පුජ්‍යලයට සැප දුක උපේක්ෂා හට ගන්නවා ඒක නොදැකීම නිසා එතකොට සැප එන්නේ දුක එන්නේ අදුක්කම සුඛ එන්නේ නිට්ටයයි කියලා ගත්ත නිසා අනිත්‍යයි කියලා දැකපු නිසා නෙමෙයි අනිත්‍යයි කියලා දැක්කනම් සැප දුක අදුක්කම සුඛ කියන පුජ්‍යල ගොඩනැගීම දුර වෙලා යනවා. ඒක අනිත්‍ය නිසා දුක වෙන කාරණාවේදී අර සකස් වෙච්ච දේ තුල පිහිටීමක් ඇති වෙන්නේ. ඒක සංස්කාර දුක්ඛය කියන එක විවරණයටයි එතන දුක කියලා පැහැදිලි වෙන්නේ. එතකොට සංස්කාර දුක්ඛය වෙන්නේ අනිත්‍ය දැකීමත් එක්ක. අන්න එතනදී සක්කායත් දකිනවා, සක්කාය නිරෝධයත් දකිනවා. සක්කාය දකිනවා මේ තරම ස්ථීරව යමක් තියෙනවා කියන එක නිස්කන්ධයන්ගේ සකස් වීම දකීමත් එක්ක අපට අහුවෙන්නේ. එතන මේ ස්ථීරව යමක් තියෙනවා කියලා මේ ගත්ත ස්වභාවය දුර වෙනවා සකස් වීම දකීමත් එක්ක. එහෙනම් සකස් වීම දකිනකොට සක්කායක් දකිනවා, සත්තා නිරෝධයක් දකිනවා. ඉතින් මෙන්න මේක අපට තේරුම් ගන්න ඇත්තටම තව තවත් අපේ ජීවිතය මේ හා සම්බන්ධ ධර්ම ශ්‍රවණයට මේ කියන්නේ මේ සක්කාය පිළිබඳව සක්කාය නිරෝධය පිළිබඳව නැත්නම් පටිච්චසමුපාද න්‍යාය පිළිබඳව මේ සංස්කරණය පිළිබඳව ආර්ය සත්‍ය පිළිබඳව බුද්ධ භාසිතයේ මුල් කරන් කරන දේශනා අපට ශ්‍රවණය කරනකොට අපිට ගොඩාක් මේ සම්බන්ධ නිරවුල් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මොකද මේ සක්කාය, සක්කාය නිරෝධය, සක්කාය සමුදයත් මේ සියල්ලක්ම අහු වෙන්නේ කාටද? ආර්ය ධර්මයේ දන්න දක්ෂ හික්මන කෙනාට. ආර්ය ධර්මයේ. ආර්ය ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි නිරවුල්ව තේරුම් ගන්නට ඕන නැත්තේ. එතකොට නම් අපි බුදුරන් වහන්සේගේ ධර්මය අපි අධ්‍යයනය කරන්න කරන්න අපට අපේ නුවණ වර්ධනය කරගන්න බොහෝ දේවල් අපට ලැබෙනවා. එහෙනම් අපි තවදුරටත් මේකම කරනකොට එහෙනම් මේ ධර්මම ධර්මයේම අධ්‍යයනය කරනකොට මේ ධර්මයේම තේරුම් ගන්න උත්සාහ කරනකොට අපට පුළුවන්කමක් ලැබෙනවා මේ සක්කායත් සක්කාය සමුදය සක්කාය නිරෝධ කියන මේ සියලු දේ තේරුම් ගන්න. තෙරුවන් සරණයි. බොහොම පිංසාවක් හිතෙනවා තෙරුවන්සන්න සන්නාංශ දෙපා නැවත නමස්කාර කරමි සන්නාංශ. සන්නාංශ මම තේරුම් ගත්ත විදිහ හරිද කියලා පොඩ්ඩක් දැනගන්න ඕන සන්නාංශ මම දැන් ස්වාමිනාංශ අපිට දේශනා කරා පංචෝරම් භාගයේ සංයෝජන ටික ඒක ෂෙයා කරාට පස්සේ ඕපපාතික උප්පත්තියක් ලැබෙන බව. ඒ කියන්නේ සන්නාංශ එහෙමනම් ඒක අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකේ උප්පත්තියක් විය යුතුයි නේද සන්නාංශ? ඒ වගේම සන්නාංශ එතකොට මෙතෙන්දී නිර්වාණය සාක්ෂාත් කරගන්න අර ඉතුරු අනිත් අපි දන්න දස සංයෝජන වලින් ඉතුරු පහත් ඒකත් ෂෙයා කරගන්න ඕනෙමද සන්නාංශ? තිරුවන් සරණයි සන්නාංශ. තිරුවන් සරණයි. ඔව් දැන් ඔරම්බාගේ සංයෝජන ප්‍රහාණය කළා උපාසක වෙන්නේ අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝකෙක තමයි. ඊළඟට සංයෝජන يعني සම්පූර්ණයෙන් මේක දුර වෙන්නේ සියලු සංයෝජන දුර වෙනට ඕනේ. එතකොට ඔරම්බාගේ පහ විතරක් නෙමෙයි දුරවන්නේ. උදම්බාගේ සංයෝජන පහක් දුර වෙනවා. මොකද උදම්බාගේ සංයෝජන ඇතිවන්නේ ධර්ම රාගයත් එක්ක අපි ඒකෝ ධ්‍යාන වලට හරි මොනවාට හරි ඒකත් එක්ක ඡන්දය මුල් කරගෙන ධර්මයත් එක්ක ඡන්දය මුල් කරගෙන මේවත් එක්ක වාසය කරපු නිසා ඊතුරු කාරණා උද්දම් භාග සංයෝජන ටිකක් තියෙනවා මේ සංයෝජන 10ම දුර වෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම අරහත්ත්වයට පත්වෙන්න සරණයි සාමිනාංශ සරණ සරණ සාමිනාංශ එතන මට පොඩි ප්‍රශ්නයක් මතුණා සාමිනාංශ එතන ඕරම්බාගේ සංයෝජන තුරන් කරාම උපපාතික සෝතාපට්ටියකට අනිවාර්යයෙන්ම යනවාද? එතන එහෙමනම් සෝතාපට්ටි මාර්ගයේ ඉන්න කෙනෙක්ට නැත්නම් සෝතාපට්ටියටපත් වෙච්ච කෙනෙක්ට වරම් භාග ඒ සංයෝජන දුරු වෙලාද කියලා මට එලාවකට හිතන සමනද එහෙම දුරු වෙලා නම් ඒ කියන්නේ එයා අනිවාර්යයෙන්ම භ්‍රම ලෝකෙ වලද ඉපදින්නේ කියන එක අපට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒකම සර්. තිරසන්නයි ඕරම්බාගේ සංයෝජන පහ දුරු කරා නම් එයා අනිවාර්යෙන් අනාගාමී. ඕරම්බාගේ සංයෝජන පහෙන් තුනක් නේ සක්කාය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ මේක දුරු කරපගෙන සෝතපන්න විතරයි. එයා බ්‍රහ්ම ලෝකෙම යන්නේ නැහැ. එයා අනිවාර්යෙන් කාම ලෝකෙට එනවා. මේ ඔරම්බාගේ සංවජන පහම දුරු කරා නම් කාම ලෝකෙට ආයෙන්නේ නැහැ. එයා බ්‍රහ්ම ලෝකවල තමයි යන්නේ. මේ දැන් සමිතන දැන් පැහැදිලි කරනකොට දැන් අර ධ්‍යානයක් තුළ ඉඳගෙන අරසාවකයක් නෙතරම් ධර්මයේ දන්න දක්ෂ අර උපදිවේකා වලින් යුක්ත කෙනෙක් නෙමෙයි විදර්ශනාවට යන්නේ. නිකන් කෙනෙක් නෙමෙයි උපදිවිය කෙනෙක්ට කෙනෙක්. එයාට මේක ලොකු නිරවුල්කමක් තියෙනවා. එතකොට එයාට දැන් දැන් සාමාන්‍ය විදර්ශනා කරනවට වඩා අර නිරවුල්කමයි එනතර මෙයා මාර්ගයේ ඉන්න කෙනෙක් කියන සෝතපන්නම වෙලා කියන්න බෑ. නම සෝතපන්න මගෙහි යොමු වෙච්ච කෙනෙක්. එයාට තමයි ආර්ය ආර්ය ධර්මයේ දන්න දක්ෂ වෙන්නේ. උපදී කියන ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න එවැනි කෙනා බාහිරින් කාමයන් හා එකතු වෙන්න ස්වභාවයක් නැතුව තියෙද්දි මේක විදර්ශනා කරනකොට ධ්‍යානේ ඕරම්බාගේ සංයෝජන පහම දුර වෙනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයේ මුලින් දුර වෙලා තමයි ඕරම්බාගේ සංයෝජන දුරවන්නේ. ඔක්කොම අනිත් දෙකක් දුරවන්නේ. එහෙම නැතු නිකන් දුරවන්නේ නැහැ. අනිත් එක දැන් මෙතන දැන් ඕරම්බාගේ සංයෝජන පහම කියන්නේ දැන් කාමරාගේ පටිගය කියනකොට කාමරාගේ පටිගය කොහොමද නීවරණයක් හැටියට ධ්‍යානය තුළදී නැහැ. එතකොට එහෙනම් යාට දර්ශනාව හොඳටම සිදු වෙනකොට බාහිරින් කාමරාග පටිකයක් නැතුව තියෙද්දී අර සක්කාදිට්ඨියත් කැඩීමත් එක්ක නිවැරදිව මේක නිරවුල් වුණාට පස්සේ අර කාමයන් කියන ස්වභාවයත් ඔහුට අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඇයි අර මුලින් දවුල්ව උපදිවේගයත් එක්කම තියෙන ගම වෙච්ච නිසා. එතකොට මේ පහම ඔහුට දුරු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකත් එක තමයි ඕරම්බාගී සංයෝජන පහල අනාගතයෙන් බඩපත් වෙන්නේ. එහෙම නැතුව සෝතපන්න කෙනා ගැන විතරක් නෙමෙයි මෙතන මේ කියන්නේ සෝතපන්න වෙනවා නම් මූලික තුන විතරයි දුරවන්නේ මෙතන මේ අනාගාමී කෙනා ගැනම තමයි ඉස්මතු කරන්නේ එතකොට නම් මූලික කාරණාව निराවුල් කරගත්ත නිවැරදි සම්මත්ත නියාමයට එකයම වෙච්ච කෙනා ගැනයි මේ විස්තර කරන්නේ ඊතරවසරම් ඊතරවසරම් පැහැදිලිවම ඉතින් සබුද්ධි කරලෝකට අවස්ථාව වෙනවා කරා ආගාමී පුද්ගලයෙක් නැවත ඉපදීමක් ආත් තව මතරද්ද කොහෙද නේද නැවත උපදිනවා කියන එකක් වගේ තියෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඒකවල රක්ම ලෝකයකට ගිහිල්ලාම්මද අනිවාර්යයෙන් මේ අපහො ඉපදීමක් වෙන්නේ ඒ කියන්නේ රහත් ත්‍ත්වයටපත් වෙනකන් ඒ වගේ පුංචි ගැටලුවක් අවසානවාස කරනකොට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද? සර්වන් සරණයි. අනාගාමී කෙනෙක් හැටියට මෙහෙන් චුත වෙනවා නම් ඔහු අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝක යන්නේ. අනාගාමි කෙනෙක් හැටියට මෙහින් මරණයටපත් වෙනවා නම් අනිවාර්යෙන්ම බ්‍රහ්ම ලෝක කියන්නේ. එයා කවදාවත් කාම ලෝකෙට එන්නේ නැහැ. කියන්නේ දිවි ලෝකෙ මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. මොකද එයාට කාමයට යොමු වෙච්ච දේවල් නැහැ. පහළට ඇද දමන සංයෝජන නැහැ. එතකොට මේ කදාගාමි කෙනා එක වතාවක් කාම ලෝකෙට එනවා. සෝතපන්න කෙනා කාම ලෝකෙට එනවා. ඔහු හත් වතාවක් උපතක් ඔහුට ඇති වෙනවා. අනාගාමි කෙනාට එහෙම විස්තර කරන්න බෑ. එයා අනිවාර්යෙන්ම බ්‍රහ්ම ලෝකෙටමයි ඔහු මිහින් අනාගාමි කෙනෙක් හැටියට මරණයටපත් වුණොත් ඊළඟ ජීවිතේ උපදින්නේ. අනාගාමි කෙනෙක් වුණත් මේ ජීවිතයේ හොට තවදුරටත් වීරිය කරලා නිකලෙන්න පුළුවන් නම් පිරිනම් පානවා. දරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මේක අර මග කියලා කියන තැනදී කිව්වේ අර උපදිවිවේකයෙන් යුතුව ඒ ප්‍රථම ඥානයේ උපදවාගෙන එතනදී පංච උපාදානස්කන්ධ වල අර අනිත්‍ය දුක්ඛ ඒ රෝග ඒ විදිහට බලනවා කියලා දැන් එහෙම ධාන සත්‍යයක් උපදවාගෙනම මද හැම විටම මේක වෙන්නේ ඒ ඕරම්බාගේ සංයෝජන නැති වෙනකොට එහෙම නැතුව පුළුවන් කියන එක දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ඒ වගේම සම්මයි. ඉතිරවන් සරණයි. ඇත්තටම එහෙම උපදවාගෙනම නෙමෙයි. අර අවසානයේදී පැහැදිලි කරේ ඒකයි. සමහර අය ඉන්නවා දැන් මෙතන ඇත්තටම බුදුබා කෙනෙක් එක්ක යන ප්‍රතිපදාවක් තියෙන්නේ. එයා කයෙන් ස්පර්ශ කරලා තියනවා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ මේවා කයෙන් ස්පර්ශ කරමින් යන්නේ. එතකොට එවැනි කෙනෙකුට නුවණත් හොඳට මෝරලා නම් ප්‍රතිපදාව සැපයි නම් ඒ මාර්ගය තුලදී ඒ විදිහට විපස්සනා වෙනවා නම් ඔහු අනිවා ඊට පස්සේ අනාගාමී වරහතටපත් වෙනවා. තව කෙනෙක් ඉන්නවා අනිත් ඉන්දිය ඉන්දිය ස්වභාව වෙනස් ස්වභාවයක්. ඇත්තට මෙයාගේ ප්‍රතිපදාව දුක්ඛ ප්‍රතිපදාවත් එක්ක ඉන්න කෙනා. එයා ඒ විදිහට වාසය කරන්නේ නැහැ. එයාගේ තියෙන්නේ හැම මොහොතකම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්න වාසය කරනකොට ඒ තුලින් කොට නැගෙනවා කාමයන්ගේ විමුක්ති ස්වභාවයක්. ඒක ඔහු අල්ලගන්නේ නැහැ. ඒ කියන්නේ ඔහුට ඒක කාමයන්ගේ විමුක්ති ස්වභාවය හොවෙන්නේ නැහැ. එයා පඤ්ඤාය මුත්‍ත ප්‍රතිපදාවත් එක්ක යන කෙනා. ඉතින් ඒක නිසා මෙතන මේ පැහැදිලි කරන දෙයේදී කයෙන් ස්පර්ශ කරමින් යන ප්‍රතිපදාවත් එක්ක යන කෙනාගේ පැහැදිලි කිරීම ඒ තමයි උබුතු භාග විමුක්ත කෙනාගේ ප්‍රතිපදාව. ත්‍රිවන් සරණ. ත්‍රිවන් සරණ ස්වාමීන් වහන්සේ ඒත් එක්කම තව එකම දෙයක් අර නිරෝධයට අර හිත පිහිටපුවාම අපි අර ඒතං සන්තං ඒතං පනිතං කියලා එතනදී නිකන් අර ඒ විදිහට එකක් අපි චේතනාපූර්වකව කරනවද නැත්නම් අර ඒකේ Nirodheම ස්වභාවයට හිත ඉබේම ගිලිලා යනවද කියලා දැනගන්නත් කැමතියි ස්වාමීන් ඔව් එතන ඇත්තටම සක්කාය නිරෝධයට හිත පිහිටියට පස්සේ දැන් පංචපාස්කන්ධය ඔහු තේරුම් ගත්තට පස්සේ දැන් අර ධ්‍යානයෙන් යුක්තව වාසය කරපු නිසා යාට පහසුව තියෙනවා කාමයන් වලට නොයන නිසාත් එක්ක අර ඇතිවෙච්ච අමෘතය නැත්නම් Nirodhe පිළිබඳ එක අල්ලගන්න. ඇත්තට මේක අල්ලගෙන ඒතං සන්තං ඒතං පණීතං කියලා සිටවිල්ලක් නෙමෙයි. ඔහුට ලැබිච්ච දේ තුල ශාන්ත භාවය ප්‍රණීත භාවය තුල ස්පර්ශීමක් තියෙනවා. අපේ වචනෙන් විතර කිරීමක් නෙමෙයි. ඒතං සන්තං ඒතං පණීතං කියන ස්වභාවය ඒ ලැබුණ දේ තුල ශාන්ත භාවය තුල ඔහු ස්පර්ශ කරනවා. ඒ තුල වාසය කරනවා. එතකොට ඒකට ඇලීම තිබුණොත් ඔහු අර ධර්ම රාගය තියෙනවා. ඒ කියන්නේ මේ සත්‍ය දැකීමත් එක්කම නිරෝධය කියන කාරණාව අල්ලගෙන තියෙනවා. නිරෝධය අහුනේ සම්මුතිය අහුවීමත් එක්කනේ. ඒතර මේක අල්ලගත්තා. එහෙනම් සත්‍ය දැකීමත් එක්ක තමයි කහවන්නේ. අන්න ඒක නිසා පිරිනොම් පාන්නේ වරම්බාගේ සංයෝජන දුරු කරනවා. නැතුව මේක සිතවිල්ලකින් ඊට සම්තන් ඊටම් පණිද්දන් කියලා නෙමෙයි. එහෙම සිතවිල්ලකින් හිතනවා නම් ඒකත් අර සකස් කර ගැනීමක්මනේ. දැන් එතන පැහැදිලිව චිත්තං පටිවාපේ සිත සිත අයින් කරග අයින් වෙනවා කියලා අර ධ්‍යාන ස්වභාවයෙන් එහෙනම් අපි සිතවිල්ලෙන් හිතනවා මේකත් සකස් කර ගැනීමක්. මෙතන මේ සකස් වෙන ආකාරය දැකපු නිසා Nirodhe පිළිබඳව තමා තුළ ඇතිවෙච්ච සාක්ෂාත් වීම. තමා තුළ ඇතිවෙච්ච මේ ස්පර්ශ වීම අර සම්මුදේ තේරුම් ගැනීමත් එක්ක. එතනදී ඒකත් එක්ක වාසය කිරීම. එහෙම නැතුව සිතවිල්ලකින් විතරකයක් කරන එකක් නෙමෙයි. ඔහු ඒ තුළ තමන් ලබන දේ තුළ ආස්වාදයක් සතුටක් ඒ තුළ දකිනවා. ඒක තමයි එතන බොජ්ජංග භාවිතා වීමේම කාරණාවදිත් ඒ කාරණා තමයි ඉස්මතු වෙන්නේ. එතකොට ඒ බොජ්ජංග ඒ බෝධිංගයක් හැටියට භාවිතා වෙනවා. ඒක ආબોධිත අංගයක් හැටියට සති ධම්මචීරී පීති මේවා භාවිතා වෙනවා. ඒවා ප්‍රකට කරගන්නවා. එතකොට ඒවා සිතවිල්ල එක් කියන එකක් නෙමෙයි. Tamanට ලැබිච්ච දේත් එක් කියන එක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් උතන මේ ධාන වල අනුපිළිවෙලින් ඉහළට යද්දී චතුර්ථ ධානය සම්පූර්ණ වෙද්දී ආලෝකකය සම්පූර්ණ වෙනව වා කියලා අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ එතන මේ ආලෝක සංඥාවයි එතන තියෙන ආලෝකකයයි සම්පූර්ණයෙන්ම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි පිරුවන් සරණයි ඇත්තට මේක බුද්ධ දේශනාවක එහෙම විස්තරයක් නැහැ ඒක නිසා ඒ සම්බන්ධයෙන් නම් පැහැදිලි කරන්නට මම දන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම සමාධිය සම්බන්ධයෙන් යන විස්තරයක් තියෙන්නේ. එතකොට ඒක බුද්ධ දේශනාවකත් විස්තරයක් නැති නිසා මමත් ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් ඒ විස්තරයක් නැති නිසා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න බෑ. බුද්ධ දේශනාවක ඒ සම්බන්ධයෙන් විස්තරයක් තියෙනවා නම් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් එහෙම විස්තරයක් බුද්ධ දේශනාව තුළ නැහැ. ඊට පස්සේ නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ ඒ ප්‍රශ්නේ අහන්න හේතු උනේ එක්තරා දේශනාවක අහපු හන්ද ස්වාමීන් වහන්සේ දැන් උතන බිම මේ මේ කාරණාව මට අහන්න හිතන හිතුණා ස්වාමීන් වහන්සේ දැන් යම් කිසි දේශකයන් වහන්සේ කෙනෙක්ගේ මේ යම් දේශනාවක් කරාම ඒක ඒක තේරුම් ගැනීමට අපහසුතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ තාක්කල් දැනගෙන ඉන්න ක්‍රමයට විරුද්ධ දෙයක් වගේ තේරෙනවා නම් ඒක ගැන හිතන එක ඒක ආර්ය හදිසියවත් උන්වහන්සේ ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ඒක ආර්ය උපවාදයට හසු වෙන්න පුළුවන් කියලා වගේ නිකන් බයක් තියෙනවා ඒක ඒ ඒ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. ඇත්තටම මේ ධර්මයට නොගැලපෙනවා නම් අපි ඉස්සලම අපේ අදහස කියන කාරණා නෙමෙයි ගන්නට ඕනේ. ධර්මයට විනයට නොගැලපෙනවා නම් අපි ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. එතකොට ඒක ප්‍රතික්ෂේප කිරීම මුල් කරගෙන හරි පොඩකින් නැහැ. මොකද අපි බැලුවේ දහමට දහමට දාලා බැලුවේ. එතකොට එහෙනම් දහමට නොගැලපෙන දෙයක් කතා කරනවා නම් ආර්යයන් වහන්සේ වෙන්න බෑ. එතකොට දහමට එක තමයි අපි ගලපලා බලන්න ඕන. ඉතින් ඒක නිසා දහමට ගැලපෙන්නේ නැතිනම් ඒක කවදාවත් ඒක මේ වැරදි කියන එක ආර්ය පාදයක් කියන්නේ නෑ. හැබැයි අපි දහම නිවැරදිව තේරුම් ගන්නට ඕන. ඒ නිසා තමයි ඇත්තටම මම නිරන්තරයෙන් කියන කාරණාවක් තමයි දැන් අපි කියන කවත් එකපාරට පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පැත්තට යන්නේ නැතුව අපි කල යුත්තේ බුදුරජාණන් වහන්සේගේ දහම නිර්වෘල්ව නිවැරදිව අධ්‍යයනය කරලා ඒ දහමට බහලා බලන්නට ඕනේ. එහෙනම් අපි දහමට බහලා බලනකොට මේ ලෝකේ කවුරු මොනවා කිව්වත් ප්‍රසිද්ධ කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක්, ශ්ලෝක සම්මතයි. දැන් තමන් ගුරුවරයා බුදුරණවහන්සේ මේක පැහැදිලි කරන්නේ. මහා උපදේශවල. තමන් ගුරුවරයා කිව්වත්, නැත්තම් ප්‍රසිද්ධ කෙනෙක් රහත් කියලා කෙනෙක් හිතාගෙන කිව්වත්, කවුරු කිව්වත් දේශනාවට ගැලපෙන්නේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන්නේ. එහෙනම් අපි ඒක ප්‍රතික්ෂේප කරේ දහමට ගැලපෙන්නේ නැති නිසා. ඒ කාර්යපුවල් දෙබ්බවටපත් වෙන්නේ නැහැ. මොකද අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ කරගෙන ධම්ම ප්‍රතිපදාවක් යන කෙනා බුදුරජාණන් වහන්සේගේ දහම ඉක්මවලා ඒ දහමට විරුද්ධව යමක් ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒකට හොඳ දේශනාවක් තියෙනවා උත්තර කියලා සූත්‍රයක්. උත්තර කියන සූත්‍රයේදී උත්තර ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට සක්දෙවිඳු එක පැහැදිලා සක්දෙවිඳු හන විධර්මයේ ඔබේද කියලා. නෑ මේ ධර්මෙ මගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ. උදාහරණයක් පැහැදිලි කරනවා ඈත වී කන්දක් කියලා. කියන්නේ වී වී විශාල ප්‍රමාණයක් තියෙනවා. තමහන්ගේ භාජන වලට හැකි ප්‍රමාණයට එක එකන ඒ කන්දෙන් වී අරන් එනවා. අන්න ඒ වගේ තමයි තථාගත ධර්මය තමන්ට හැකි ප්‍රමාණයකින් ඉස්මතු කරනවා. එහෙනම් රහතන් වහන්සේ නමක් වුණත් මොන මාර්ගඵලලාභී කෙනෙක් වුණත් ඉස්මතු කළ යුතු සාරේ ධර්මයේ. අන්න එතන එයා ආරයන් වහන්සේ නමක්ද නැද්ද කියලා අපට අදාළ වෙන්නේ නැහැ. අපි දකිනවන හතරක ධර්මයේ ඉස්මතු වීම. අපි නම් පැහැදුනේ කාටද? හතරක ධර්මයට. එතන හතරක ධර්මයේ ඉස්මතු වෙන්නේ නැතිනම් ඇත්තටම අපි ඒක හතරක ධර්මයේ නොවන බව තේරුම් අරගෙන බැහැර කරන්නට ඕනේ. ඒ කාර්ය ප්‍රවාදයක් වෙන්නේ නැහැ. ත්‍රිවන් සරණ. ත්‍රිවන් සරණ සවිනාස අර චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියලා දෙකක් ගැන කියුණ ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී මම ටිකක් දන්නේ නැති නිසා මට දැනගන්න කියලා ස්වාමීන් වහන්සේ එතනදී මං හිතන් හිටියේ චේතෝ විමුක්තිය කියවම අපනීත ඒ මේ විමුක්ති තුන විතරයි කියලා ඊට පස්සේ ප්‍රඥා විමුක්තිය කියවම තමයි ඉහත මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි දෙප්‍රවසන චේතෝ විමුක්ති නම් විවිධාකාරයෙන් විස්තර වෙනවා. ඒ කියන්නේ ඇත්තරම චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති එකට එනකොට නම් සාතන් වහන්සේලාත් එක්ක යන එකක් තියෙන්නේ. චේතෝ විමුක්තිය කියනකොට ඇත්තම මෙත්තා සහගත චේතෝ, මෛත්‍රී චේතෝ විමුක්තියකුත් තියෙනවා. අන්තරම මෛත්‍රී චේතෝ විමුක්තිය පුතජන කෙනාට ලබන්න පුළුවන්. එතකොට ධ්‍යානවලත් එක එක චේතෝ විමුක්ති තියෙනවා. එතකොට ඒවා වෙනමත් ලබන්න පුළුවන්. පඤ්ඤා විමුක්තියත් එක්ක චේතෝ විමුක්තිය යනකොට දෙකම එකට යන්නේ න ะ මාර්ගයත් එක්ක යන කෙනානේ. පඤ්ඤා විමුක්තිය විතරක් තියෙන කෙනා, ඊතරම ප්‍රඥාවෙන් විතරක් යන කෙනා කර පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ. එතකොට චේතෝ විමුක්තියක් වෙනවා ප්‍රඥා විමුක්තියත් එක්කමත්. ඒ කියන්නේ සත්‍ය දකින ප්‍රතිපදාවත් එක්කම චේතෝ විමුක්තියක් තියෙනවා. ඒ වගේම පුතජන කෙනාට චේතෝ විමුක්තියක් තියෙනවා. ඒතකොට චේතෝ විමුක්තිය විතරක් කතා කරන තැනදී පුතජන කෙනාටත් ඒක සාධාරණයි. නමුත් දෙකම කතා කරන තැනදී ආර්ය ශ්‍රාවකයට විතරයි සාධාරණ. පඤ්ඤා විමුක්තිය නම් කතා කරනවා නම් අර ලෝකයේ තුල චේත විමුක්තියෙන් තොරව යට පඤ්ඤා විමුක්තිය විතරක් තියෙන්න පුළුවන්. නමුත් එයාට සාමාන්‍යයෙන් මේ අනිත් අනිමිත්ත සුත්‍ය ශුන්‍යතා අපනිත වගේ දේවල් ඒවත් ඔහුට ලැබෙනවා. ඊට සරණයි. ඊට සරණයි. සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඔබ වහන්සේට පැහැදිලි කිරීම ගැන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරගෙන යන හතර වාරයේදී හිතට ආපු දෙයක් මම මේ කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමාධි ධාන මට්ටමේදී නොඋනත් දැන් එදිනෙදා කටයුතු කරන වෙලාවක හරි ස්වාමීන් වහන්සේ දැන් අරමුණක් ඇසට ගැටුණාම අරමුණක් චක්කුවත් ඊළඟට රූපයත් චක්කු විඥානයත් ඇති වෙලා ඒවා නැති වෙලා යනවා. එතකොට ඒ චක්කු රූප ඊළඟට විඥානයේ මේ මෙතන තියෙන මේ ස්පර්ශය ඇති වෙලාවේ ඒ ඇති කාලය තුල තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ ටික ඇති වෙන්නේ. එතකොට ඒ ස්කන්ධ ටිකත් අර හේතු ටික තියෙනකන් විතරයි නේද පවතින්නේ. ඊට පස්සේ හේතු ටික නැති වෙනකොට නැති වෙලා යනවා. නමුත් ඒ ඒ පිළිබඳ ඒ අවිද්‍යාව නිසා ඒක ඒ ගත්ත ඇසට වැටුණු වර්ණ රූපය මානසිකාර කරනවා අවිද්‍යාසහගතව මේක මම මගේ මගේ ආත්මය එහෙම නැත්නම් මගේ දෙයක් කියලා කියාගන්න පුළුවන් විදිහට මානසිකාරය කරනවා අර අවිද්‍යාවෙන් ඇතිවෙන සංස්කාර නිසා මේ ආකාරයට උපාදාන ස්කන්ධයක් බවට පත් වෙලා ඒ උපාදාන නිසා භවයක් ඇති කරගෙන භවපච්චයා ಜಾති වශයෙන් සංසාර ගමන යනවා නේද කියලා. එතකොට ස්වාමීන් වහන්සේ එතනදී ඒ ඒ ආකාරයට අවිද්‍යාවෙන් සංස්කාර හැදෙනවා. එතකොට ඒ සංස්කාරන වලින් එතනම එනවා පටිච්ච සමුප්පාදයේම හැදෙනවා නේද ස්වාමීන් වහන්සේ? දැන් නාම රූප එතන ඇති වෙනවා. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙනවා සලායතන. ඒ ඒ ඊළඟට නැවත වරක් ඒ රූපේ දැක්කොත් එතන ඒකෙන් එතන ස්පර්ශය එනවා සස්සපච්චය වේදනා ඒ වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් ගන්නවා ස්වාමීන් වහන්සේ ඒ වගේ අරමුණක් ගන්න හැම අවස්ථාවකම ඒ අවිද්‍යාසහගතව ක්‍රියාවලියක් වෙන ගමන් පටිච්චසමුප්පාදයක් වෙනවා නේද කියන අදහසක් ආව ස්වාමීන් වහන්සේ ඒකේ අඩුපාඩු තියෙනවා නම් හදලා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලනවා ඔබ වහන්සේට নমස්කාර වේවා. දර්වන් සර්ණයි අවිද්‍යාව සහගත යමක් තියෙනවා කියන්නේ එතන පටිච්ච සමුප්පාදයම තමයි. එතකොට පටිච්ච සමුප්පාදයේ ක්‍රියාවලිය කියන එකදී අපි ඇත්තටම සංකල්පයකින් පමණ අනාකටිසම්පාදය කියන එක අහුණාට වැඩක් නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි මේ අර මේ මොහොතේ හට ගන්නවා නැති වෙනවා ඒ කාරණා තුළදී අපට ඇත්තටම මේ මට ප්‍රකට වෙන එකක් තමයි මූලික වෙන්නේ. මේ මොහොතේ නැති වෙන බවක් අපට ප්‍රකට වුණා නම් ඇත්තටම නිරෝධය අපි තුල ස්පර්ශ වෙන්නට ඕනේ. අපිට මේ නැති වෙන බවක් ප්‍රකට වෙන්නේ නැහැ. නැතිවිය යුත්තේ අවිද්‍යාව දුරු වීමත් එක්ක. එහෙනම් අවිද්‍යාව අපට අහු වෙලා නැහැ. එහෙනම් අවිද්‍යාව අහු වෙන්නට ඕනේ. අවිද්‍යාව අහු වෙච්ච තැනදී සමුදය නිරෝධය දෙකම අහු වෙනවා. එහෙනම් අවිද්‍යාවත් එක්කයි පටිච්චසමුප්පාදණියයි සම්පූර්ණ හොයනට ඕනේ. ඒ නිසා මේ සියල්ලක්ම හොයන්නේ. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම අපට පටිච්චසමුප්පාදයේම තේරුම් ගන්නට මේ හේතුඵල න්‍යාය සම්පූර්ණයෙන් විසන්තෙනවා. අපි කොයි විදිහට කොහොම විමසුවත් අපට හොයන්නට ඕනේ පටිච්චසමුප්පාදයේත් එක්ක මේ අවිද්‍යාව සහගත ස්වභාවයමයි. ත්‍රිවංශ සරණයි. ස්වාමීන් වහන්සේ අවිද්‍යාසගත ස්වභාවයේ පටන් ගන්නෙම දැන් අරමුණක් ගැටෙනකොට ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් ඒවත් අවිද්‍යාව සහගතව ඇතිවෙච්ච එකක් එහෙම නේද? එතකොට පටන් ගන්නෙ මේ අවිද්‍යාවෙන් නේද කියලා හිතන ස්වාමීන් වහන්සේ. ඊතරසන්නයි අවිද්‍යාව නැතිනම් කිසිම පටන් ගැනීමක් නැහැ. ඇත්තටම අවිද්‍යාවෙම තමයි ඕනම දෙයක් තියෙන්නේ. කියන්නේ අවිද්‍යාව නිසා තමයි අසරූප විඤ්ඤාණ එකතු වෙන්නේ. ඇත්තටම දැන් පොඩි ළමයා තුල අර කතාව කරනකොට පොඩි ළමයාට මේ බාහිර නිමිති මොකුත් නැහැනේ. උඩුකුරු වෙන ළමයාට. නමුත් ඔක්කොම සංයෝජන ටික තියෙනවනේ. එහෙනම් මේ අපටත් අනිවාර්යයෙන්ම අපි තුල තියෙන මේ හැම දෙයක් තුළම අවිද්‍යාව සහගතවමයි තියෙන්නේ. අවිද්‍යාව සහගතව නැති යම් මොහොතක් ඇතිද අවිද්‍යාව සහගත නැති අවස්ථාවක් එහෙනම් නිරෝධ ස්පර්ශ වෙලා නිවිලා. එහෙනම් අවිද්‍යාව තමයි හැමතැනම තියෙන්නේ. අවිද්‍යාව තියෙනනේ අවිද්‍යාවක් තමයි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් යුක්ත පැවැත්මක් තියෙනවා. අවිද්‍යාවෙන් තොරව කිසිම මොහොතක් කතා කරන්න බෑ. ඊළඟ සන්න. ප්‍රොෆෙසර් නෝන්සර් සන්වහන්ස අද කරපු දේශනාවට අනුව අර පටිසම්පාදයේ බලන හිත පටිසම්පන්නයි කියන පැත්ත නේද සම්පතේ කතා වෙන්නේ සන්වහන්ස. ස්තරවසන් නැද පටිසම්පාදයේ කොහොමද දැන් හරියට අහු වුණා නම් අපට පටිසම්පාදයේ බලන ස්වභාවයක් අහු වෙන්නේ නැහැ. හරියට අහුවෙච්ච තැනදී අපට හරියට අහු නොවනහම තමයි අපට බලන ස්වභාවය අහු වෙන්නේ. ඒ කියන්නේ බලන මමෙක් ඉන්න බව අහු වෙන්නේ. එතකොට එහෙනම් බලන මමෙක් තුල බැලීමත් අපට අල්ලගන්න වෙනවා. ඒතන තමයි නිවැරදිවම පටිච්චසම දහුවේ. නැත්නම් ඇත්තටම අපි පටිච්චසමුප්පාද නිවැරදිව අපට අහු වෙලා නැහැ. මූලික දේ විතරයි අපි යම් කිසි සංකල්පයක් ඉස්සර අපි ඇත්තට මෙතනින් පටන් ගන්න තියෙන්නේ. එතනින් පටන් අරගෙන අපි තුල ප්‍රඥාව වර්ධනය වෙනකොට අපිට මේ බලන මමෙක් අහු වෙන්න විදියක් නැහැ. බලන මමෙක් අහු නොවන බව අහු වෙච්ච තැනදී තමයි ඇත්තටම සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. ඒකකම් සක්කාය දිට්ඨිය තියෙනවා. ඊට පස්සෙ එහෙම සන්නවා. ඊට පස්සෙ අවසරයි ස්වාමීන් වහන්සේ අර අපි අහලා තියෙනවා අර මේ දාරුචීලිය කියන ඒ යෝගාවචර වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරා දිත්තේ දිත්තමත්සං භවිස්සති ඒ විදිහට සුත්තේ සුත්තමත්සං මුත්තේ මුත්තමත්සං යන්නේ. එතකොට දුටුව දුටුවක් පමනක් කරගන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ එන වෙලාවේදී ඒ ගන්න සංඥාව එහෙම නැත්නම් රූප සංඥාව සංඥාවක් එතන ඒ සංඥා මට්ටමින් නවත්තලා මානසිකාරය නොකිරීමක් ද කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. නමුත් අපි අර ඉගෙන ගන්නකොට චිත්ත වීතිවල එහෙම යන්නේ නෑ නේද? චිත්ත වීතියම යනව නේද කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. එතන ඒක පොඩ්ඩක් එතන පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි. දිත්තේ දිත්ත මත්තන් යම් කෙනෙක් හික්මුණා නම් ඒ හික්මීම නිකලෙස් මේක ඇත්තටම පුජ්‍යලයක් විසින් කරන දෙයක් නෙමෙයි. ඒක මාර්ගය විසින් සිදු වෙන දෙයක්. දාර්ශනික ස්වාමීන් වහන්සේ දිත්තේ දිත්තේ මත්තන් ඉස්ලාමයේ ඉක්මුනේ නැහැ. නැත්නම් අපිට හිතෙන දිත්තේ දිත්තේ මත්තන් කියනකොට ඒක හික්මුණා කියලා. හික්මෙන්න කලින් කීප එක තේරුම් ගන්නට ඕනේ. ඉස්සරලාම කරේ මොකද්ද බුදුරණවහන්සේ මේ සංක්‍රිෂ්ඨ වශයෙන් කිව්ව කාරණාව? දහම් කාරණාවක් කිව්වේ මේ සංක්‍රිෂ්ඨ වශයෙන් කියපු කාරණාව තේරුම් ගන්න උත්සාහ කරා. කීපු කාරණා තේරුම් ගන්නකොට අහු වුණා පටිච්චසමුප්පාද න්‍යාය. විමර්ශනයක් කරේ. පටිච්චසමුප්පාද න්‍යාය අහුවෙච්ච තැනදී හේතුඵල ධර්ම දැක්කා. ඒකෝර මග ඉපදුණා. අන්න මාර්ගයත් එක්ක ඒ මාර්ගයෙන් පුරුදු කරනකොට එතකොට එහෙනම් මම සංඥා නොගෙන ඉඳීමක් නෙවෙයි වෙන්නේ මාර්ගයේ පුරුදු වෙනකොට මොකද වෙන්නේ? මාර්ගයේ පුරුදු වීමත් එක්ක වෙනවා. අන්න එතකොට විපරිත මත හික්මන එකත් එක්ක. එහෙම නැතුව මේ අපට බලෙන් හික්මෙන්න පුළුවන් කමක් නැහැ. අද ගොඩක් වෙලාවට තියෙන එක තමයි අපි බලෙන් හික්මෙන්න උත්සාහ කරනවා. ඒක අපි සංකල්පයක් විතරයි. ඒ අර එහෙම හික්මෙන එක ඇත්තටම අර පොඩි ළමයා සංඥා ගන්න නැතුව ඉන්නා වගේ වැඩක් තමයි. නමුත් සංයෝජන ටික ඔක්කොම ඇතුලේ. ඒ සංයෝජන ටික කවදාවත් දුර වෙන්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ ditte ditte mattan සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාත විඤ්ඤාත මත්තං කියන කාරණාව මේ පුජ්‍යලයක් දැක්කා ඇසීමක් මාත්‍රයක් කියලා හික්මීම නෙමෙයි මේක මග විසින් ලැබෙන දෙයක් මාර්ගයේ ඉපදුනාට පස්සේ ඒ මග තුල හික්මෙනකොට ඔහු නිවැරදිව ප්‍රඥාව හොඳට ප්‍රඥාට කරගෙන පුරුදු කරනවා නම් අන්න මේ ප්‍රතිපදාව තුළ ඔහු ඉක්මනවා. ත්වන් සරණයි. බෝම්පින් ස්වාමීන් ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි ඔබ වහන්සේගේ දේශනාවට පැහැදිලි කළ උපදි විවේකයේ ගැන සමහරවිට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද පිරුවන් සරණයි පිරුවන් සරණයි ඇත්තටම මේ අපි අහලා තියෙනවා කාය විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේකයේ උපදි කියනකොට අපට ගොඩාක් කාරණා ටිකක් තේරුම් ගන්නට වෙනවා. උපද කියලා කියනකොට ඇත්තටම දැන් අර සම්මස්න සූත්‍රය පැහැදිලි කරනවා උපද කියන කාරණාව විස්තර කරනකොට මොකද්ද එතන භව උපාදාන භව ಜಾති මේ ඔක්කොම උපදි උපාදාන භව ಜಾති ඊළඟට ආයෙත් අලගත්තුම සුතු උපදි කියලා වචනයක් පැහැදිලි කරනවා උපදි කියනකොට මේ අපේ පැවැත්ම ඉස්මතු වෙන එක දැන් අපට මේ කායි වේක චිත්ත වේක කියලා කතර පස්සේ අපි කය <coughs> වෙන් කරනවා කායික ධර්ත තියෙන ඒවා වගේ. සිත වෙන් කරනවා සිත එක්ක තියෙන ධර්ත තියෙන ඒවා වගේ. ඒක ධානත් කියන එක. උපදි කියනකොට මේ සසර යන ස්වභාවයෙන් අයින් කරන්නට මේ පැවැත්ම ස්වභාවය හොඳට තේරුම් ගැනීමත් එක්ක වෙන්වීමක් තියෙනවා. අන්න ඒක තමයි ඔහු දකිනවා මේ නුවණින් යුක්තව දකිනවා මේ පැවැත්ම සකස් වෙන ආකාරය. අන්න ඒකත් එක්ක තමයි මේ උපදි කියන කාරණාව අපට අහුවෙන්නේ. එහෙම නැතුව උපදි කියන කාරණාව අහුවෙන්නේ නැහැ. එතකොට මේ උපදි කියන මේ සකස් වෙන ක්‍රියාවලිය තුලින් පැවැත්මක් යොමු වීම, එයන් පැවැත්මක් ඉස්මතු වීම ස්වභාවය දුරු කරමින් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ඇත්තටම. එතකොට ඔහුට යම් කිසි විදිහකට මේ දුක්ඛත් සමුදයත් පිළිබඳව මේ සම්මත න්‍යායයත් එක්ක වැඩපිළිවෙලකට යොමු වෙච්ච කෙනෙක්. අන්න යාට තමයි මේ උපදේශ භාවයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකම මේ උපදේශ භාවයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපට බොහෝ වෙලාට උපදි කියලා හොයන චිත්ත විවේකයේ හිතට කෙලස් එන්නේ නැති කියන කාරණා අපි දැන් කාමයේ තරහ එන්නේ නැති වෙන කාරණා විතරයි. උපදි කියන කාරණාව තරහ සහ කාමයේ නොවෙච්ච පමණින් උපදි දුරු වෙන්නේ නැහැ. තරහා කාමයේ තියෙදිත් උපදි තියෙනවා. ඒක දුරුණත් උපදි තියෙනවා. උපදි සම්පූර්ණයෙන්ම දුරවන්නේ අරහත්ත්වයේදී. උපදි කියන කාරණාය සකස් නොවන ස්වභාවය මාර්ගයත් එක්ක අල්ලගන්න පුළුවන්කමක් ලැබෙනවා. පැවැත්ම ඉස්මතු නොවන විදිහට සිදුවෙන ආකාරය. ත්වන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ ඒ ප්‍රශ්නෙට කිව්වොතින් උත්තරේ වශයෙන් අරහත් ඵල සමාපත්තිය, නිරෝධ සමාපත්තිය කියලා ඒක හරිද අඩුපාඩුවක් තියනවද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. කරුණාවෙන්. ඔව්, ත්‍රිවන් සරණයි. අතරම උපදී විවේකේ සම්පූර්ණයෙන් උපදී නැතිවීම අරහත් ඵල සමාපත්තිය කියලා කතා කරන්න පුළුවන්. නිරෝධ සම්පත්තිය කියලා එහෙම කතා කරන්න බෑ. නිරෝධ සම්පත්තිය සම්පූර්ණයෙන් ඇත්තට මේ වෙනම ප්‍රතිපදාවක් එක්කම යන එකක්නේ. නමුත් අරහත්ත්වයේ සම්පූර්ණයෙන් උපදිවේක කියන එකත් කතා කරන්න පුළුවන්. උපදී කියන සම්පූපදී නිරෝධ කියන නිරූපදී නැත්නම් ඒතන් සත්තන් ඒතන් පණිතන් ජීන සබ්බ සංකාර සමදෝ සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ සියලු උපදින් දුරු කරලා. ඒතකොට සියලු උපදීන් දුරු කරනවා කියලා කියන්නේ නිකලස් වීම. හැබැයි මේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා මාර්ගය යන කෙනාට. උපදී සම්පූර්ණ දුරු වීම අරහත්ත්වය කියලා තේරුම් ගන්න එක වැරදි නෑ. උපදී දුරු වීම නිරූපද ස්වභාවය නිකලෙස් වීමමයි. ත්‍රිවස් සරණයි. අවතරයන් වහන්ස සනසත් අර්ථ තස සංඥාවලදී අර අනිත්‍ය සංඥාව කියලා ඉස්සෙල්ලා කියලා ඒකේ පංචස්කන්ධය අනිත්‍ය ස්වභාවය බලන එක ගැන කතා කරලා ඊළඟට අන්තිමට අනිච්චා සංඥා කියලා ඒ අනාගාමි කෙනෙක් එතනින් එහාට ගෙනියන්න ඒකට අර පිළිකුස භයක් දක්වනවා කියලා කියන තරක් එතන සම්බන්ධයක් තියෙන නිසා අද දේශනාවට සම්හන්ස තෙරුවන් සරණයි. එතන මුලින්ම ඇත්තරම තියෙන්නේ අනිත්‍ය කියලා මුලින්ම විස්තර කරනවා අනිත්‍ය සංඥාව කියනකොට ස්වභාවය මේ වගේ දකින්න එක. ඊළඟට විස්තර කරන තැනදී තියෙන්නේ සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා. එතකොට ඔහු දකිනවා ඇත්තම මේ කාරණාව තුළදී මුලින්ම යම් කිසි විදියකින් විමසලා තේරුම් ගන්න යොමු වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඊළඟට කිසිම විදියකින් හිත නොපිහිටීමත් එක්ක එතන කිසිම විදියකින් හිත පිරන්නේ නැහැ. ඒ කියන්නේ එතන ගොඩාක් ඉහළට දියුණුයි. අර අත්තන මුලින්ම විමසන්නට යොමු වෙන්නට ඕන එකක් තියෙනවා. මාර්ගයට යොමු වෙන්න විමසන්න යොමු වෙන්න ඕනේ. එතකොට අර චක්කුන් අසානිත්‍ය රූපනිත්‍ය කියන එක විමසන්න යොමු වෙනවා. අතන අර තීරුම් අරගෙන ස්වභාවය සම්පූර්ණ ඩවුල් කරගෙන ඔහුට හව ඉමසන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ස්වභාවය තුළම කිසිම ආකාරයකින් කිසිම තැනක හිත පිහිට ගන්න නැතුව සියලුම සංස්කාරයන්ගේ සංස්කරණ ස්වභාවයමත් එක්ක නිවෙන ප්‍රතිපදාවටම යනවා. නමුත් මූලිකව කෙනෙකුට ඉමසන්නට යොමු වෙන්නට වෙනවා. ඒ කාරණා තමයි අනිත්‍ය සූත්‍රය තුළ එහෙම පැහැදිලි කරන්නේ මූලිකව අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඉමසන්නට වෙනවා. එහෙම ඉමසන්න නැතුව කෙනෙකුට මේ අනිත්‍ය බව සියලු ආකාරයෙන් අහු වෙන්නේ නැහෙනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඉමසන්නට පටන් ගන්නට ඕනේ. ඒක මූලික ප්‍රතිපදාව. ඒක නැතුව එතනින් එහාට මේ තමන් ප්‍රඥා යොමු කරපු ගමන් අනිත්‍ය භාවය ස්පර්ශ කරන්නේ නැහැ. එහෙනම් ඒක ස්පර්ශ කරගන්න මූලික ඉමසීමක් තියෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. එම සානන්ද. තෙරුවන් ස්වාමීන් වහන්සේ දැන් මේ ඒතන් සන්තන් ඒතත් පණිතන් යදින සබ්බ සංකාර සමතෝ ඒක කර්මස්ථානයක් විදියට මෙනෙහි කිරීමෙන් ඒ කියන්නේ ඒක තියෙන ඒ කියන කාරණාව මෙනෙහි කිරීමෙන් ආශ්‍රවක්ෂය සිද්ධ වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ ඒක සංකල්පයක් විදියට තියෙන හන්ද පැහැදිලි කිරීමක් කරන ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සර්වන් සරණයි සංකල්පයක් හැටියට මෙනෙහි කරා කියලා කවදාවත් ආශ්‍රවශේනේ මාර්ගයටත් එන්න බෑ මොකද අපි සංකල්පයක් විතරනේ නමුත් එතන අර මෙතන විශ්ල කරන තැනදී මේ ඒක තමන් තුළ ලැබිච්ච දෙයක් ඒතන් මෙයයි සාන්ත එයයි නෙමෙයි මෙයයි සාන්ත කියන මිසක් එන මෙයයි සාන්ත වෙන්නේ ඒක තමන්ට ලැබිච්ච එක මෙයයි සාන්ත මෙයයි ප්‍රණීත තමන්ට ලැබිච්ච දෙයක් මේ සාන්ත ප්‍රණීතයි කියලා ඉමසන්නේ විමසනවා නෙමෙයි ඇත්තට මේක සාන්ත ප්‍රණීත බව තේරුම් ගන්න ඒකම ඒකටම යොමු වෙලා වාසය කරනවා නැතුව සිතවිල්ලකින් සංකල්පයකින් ඒතන් සන්තන් ඒතන් පණීතන් කියලා හිතනවා නෙමෙයි. සිතවිල්ලකින් හිතන එක සංකල්පයක් විතරයි. මේක තමන්ට තේරුම් ගත්ත තමන්ට මේ නිරෝධය කියන කාරණාව නුවණත් එක්ක වැටහුණාට පස්සේ ඒක තුළ වාසය කිරීමක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට අර සංකල්පයක් හැටියට කල්පනා කරන්න උත්සාහ කරා කියලා ඒක මේ ඒ තුලින් හැබැයි යම් කිසි විදිහකට සැනසීමක් ඇති වෙයි මේක මොකද කාමයන් එන්නේ නැතුව මොකද කාමයන් එන්නේ නැහෙනේ අපි ඕන විදිහකට භාවනාවක් පුරුදු කරනකොට එහෙම එකක් ලැබෙයි නමුත් අර කෙලස් දුරු වෙන්නේ නැහැ දැන් අපිට ඕන වචනයක් ඕන විතරකයක් යොමු කරගෙන අපට ඒ විතරකයේම ඍජු කරගෙන ඒකත් එක්ක පැවැත්වන්න පුළුවන් නමුත් ඒක නෙමෙයි මෙතන මේ ඉස්මතු කරන්නේ මෙතන පැහැදිලි කරන්නේ සම්පූර්ණයෙන්ම තමන්ට ඒ ස්වභාවය ලැබීමත් එක්ක. මේක ඇත්තටම තව තියෙනවා මේ උදාන සූත්‍රයේ උදායි සූත්‍රයේ අංගුත්තර නිකායේ මේ සංයුත්ත නිකායේ එතනත් අර මේ නොචස්ස කියන කාරණාවත් එක්කත් පැහැදිලි කිරීමක් තියෙනවා. එතන අනාත්මය දෙවිදියකට වැඩෙනවා කෙනෙකුට. එක්කෙනෙක් පුජ්‍යලයේ අනාත්මයි කියලා සංකල්පයක් ඔස්සේ මේ වඩන එකක් තියෙනවා. අනිත් එක තියෙනවා මේ මාර්ගේ යන කෙනා. එතකොට මාර්ගේ යන කෙනාගේ තියෙන්නේ දැබිච්ච දෙයක් එක්ක. අරය සංකල්පයත් එක්ක. සංකල්පෙත් එක්ක ලැබීම ලැබීම තුන සංසිඳීමක් තියෙනවා. එතනිනුත් අනාත්ම බව ප්‍රකට වීමක් තියෙනවා. හැබැයි ඒක තන මට ප්‍රකට වෙච්ච බව අහුවෙන්නේ නෑ. නමුත් අතනදී මට ප්‍රකට වීමක් නෙමෙයි තියෙන්නේ ස්වභාවයක් එක්කම තමාතුළු ස්පර්ශ වීමත් එක්ක සිදුවන්නේ. මෙන්න මේක අපි නිරවුල්ව තේරුම් ගත්තේ නැතිනම් ගොඩක් වෙලාවට අපි මුලා වෙන සම්භාවිතාව වැඩි. ඉතින් ඒක නිසා අපට අනිවාර්යයෙන්ම මූලිකව මේ ආර්ය ධර්මයේ එක්ක ප්‍රතිපදාව යන්නට වෙනවා. එහෙම ගියොත් අපි කවදාවත් රැවටෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. බොහොම පින් සම්මාසෙ. අවසරයි ස්වාමීන් වහන්සේ අර ඒ අහපු ප්‍රශ්නෙටම සම්බන්ධව එතකොට අර සංකල්පයක් විදිහට අර මේ වේතන් සංසං හේතම් පරිසං කියලා ඒ මෙනෙහි කරලා එතනදී යම්කිසි නිමිති ස්වභාවයක් එනවා නම් එතනදී ඒක අපි එතන ඒකට තියෙන කැමැත්ත තියෙනවනේ සංහාව වගේ දෙයක් ඉතුරු වෙලා තියෙනවා නමුත් අර අනිත්‍ය දිශට ඒ කියන්නේ මාර්ගය තුලින්ම යන එකට යනකොට එහෙම දෙයක් නෑ නේද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ ස්තුතියි දරුවන් සරණයි. ඇත්තටම අනිත් විදිහට යන්න තමයි තණ්හාව කියන එකට වඩා මෙතන තියෙන ඇත්තටම ආත්මයත් එක්ක තියෙන. කියන්නේ ඇත්තට මම කියන හැඟීමත් එක්කමයි ප්‍රතිපදාව තියෙන්නේ. සක්කාදිට්ඨියයි මම කියන හැඟීමයි එක්කමයි ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට ඒකත් එක්ක මට යමක් ලබන්න කැමැත්තත් එක්ක තමයි එතන යන්නේ. අතනදී එහෙම නෙමෙයි මම කියන හැඟීම තුල සත්‍ය දකිමින් ලබන එකක් තියෙන්නේ. එතනත් ධම්මරාගය තියෙනවා. මොකද ධම්මරාගයත් දුරු වුණාට පස්සේ තමයි නිවෙන්නේ. නමුත් ඔහු අර මම කියන හැඟීම දුරු වීමත් එක තමයි එතනේ ස්වභාවෙත් ඇති වෙන්නේ. අනිත් තැනදි තියෙන්නේ මාර්ගයත් එක්ක යන්නේ නැතුව වඩනකොට තියෙන්නේ මට ඒ දේ ඇති කරගන්න යන වැඩපිළිවෙලා. ඒතන සංකල්පයකින් මට සැනසීමක් ලැබෙනවා. මිසක් මේ සැබෑම නිවීම කියන කාරණාව මේ ආත්මීය සංකල්පයේ දුර වෙමින් නිවීම කියන කාරණාවට යොමු වෙන්නේ. තිරුවන් සරණයි. ඊට සරණ සවිනාංශ අමතර ප්‍රශ්නයක් මේ වෙන පැත්තකින් ඇත්තටම අහන්න හිතුණා සවිනාංශගේ ගතිය සල්සා කතා කරලා පොඩ්ඩක් ඒකන අත්ංගමේ සහ වැය කියන ද සමුදේ වැයෙන් සමුදේ අත්ංගමේ කියලා ඒ ආකාරයකට එතන විස්තර වෙනවද ස්වාමීන් වහන්සේ මට ටිකක් හිතුණා ස්වාමීන් වහන්සේ වැය කියපුවාම එතන තියෙන යමක් නැති වෙනවා කියන වගේ හැඟීමක් එනවා අත්ංගමේ කිව්වම ඇත්තටම අර සකස් වීම දැක්කනම් ඇත්තටම අවිද්‍යාවෙන් තොරව දැක්කනම් එතන සකස් වෙන්න දෙයක්වත් නැහැ නේද කියලා වගේ හැඟීමක් වගේ තේරුණා ස්වාමීන් වහන්සේ එතන වචන දෙකේ වෙනසක් තියනවාද කියලා පොඩ්ඩක් පැහැදිලි කළ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි තෙරුවන් සරණයි කොහොමත් අපි හරියටම විදර්ශනා කරනකොට අපි හටගත් පාසල ගත්ත දින තියෙන්නේ කොහොමත් සිදු වෙනවා ඒක අපිට බලන්න දෙයක් නැහැ අනිත් එක තමයි දැන් අෂ්ටාංගමය වය කියලා විස්තර කරන කාරණාවට කලින් හැමතැනම සමුදේ වය සමුදේ අෂ්ටාංගමය විස්තර කරන්නේ එහෙනම් සමුදේ අහුවෙන්නටම ඕනේ සමුදේ අහුවෙච්ච තැනදී තියෙන දේ නැති වෙනවා කියලා අපිට ගන්න දෙයක් නැහැ එහෙනම් අපදී අපි එතනින් දකින්නෙම සකස් නොවන ස්වභාවයමයි කොහොමවත් කියන දේ නැති වෙලා යනවා. ඉතින් ඇත්තට මේකේ වචන දෙකක් හැටියට මේක ඉස්මතු වුණාට මේක සමහරලාවට එකම විදිහට මේ හැම පැත්ත හැම පරයය දෙකම විස්තර වෙනවා. මේක වචන දෙකක් හැටියට විස්තර කළාට මේක අර්ථ දෙකක් හැටියට ශේත්ම ගන්න බෑ. එහෙම ගත්තොත් එහෙම ඇත්තටම වරදිනවා. අර්ථ දෙකක් හැටියට ගත්තොත් මොකද අපිට මේක හිතන්න හොඳම තේ කාරණාව තමයි වැය හෝ අස්තංගමිය හෝ නිරෝධය හෝ කියන ඕනම තැනකදී සමුදේ කතා නොකර කතා කරන්නේ. සමුදය කතා කරන තියෙන තැනක් තියෙනවා නම් සමුදය අහුවෙච්ච තැනදී නිරෝධය කියන්නේ මොකද්ද කියන එක උහුට ප්‍රකට වෙන එක. එහෙනම් දැන් තියෙන දේ නැති වෙනවා කියන කාරණාවයි සමුදය අල්ලන්න දෙයක් නෑ යාට. ඒක කොහොමත් අපිට අවධානයක් මම අවධානයකින් බලන් හිටියොත් එහෙම මට නැති වෙනවා පේනවා. එතකොට එහෙනම් අපිට මේ තියෙන දේ නැති වෙනවා කියන කාරණාව මේ අල්ලන්න මේ සමුදයක් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. සමුදයක් අහුවෙච්ච තැනදී තියෙන දෙයක් තියෙනවා කියන කාරණාවට නෙමෙයි යන්න තියෙන්නේ. හැබැයි කොහොමත් අපි තියනවා කියලා කටද නැතිවලා යනවා. නමුත් නුවණට අහු වෙන්නේ අස්ථාංගමයේ කියනකොට මේ තවය කියනකොට නිරෝධය කියනකොට මේ සකස් නොවන ස්වභාවයේ නමුත් Tamanට අපි හිතමු යම් කිසි විදියකින් කෙලෙස් බහුලව අපි වාසය කරනවා කියලා. එහෙම කෙනා මේක විමසන්න යනකොට ඔහුට මේකේ සත්‍ය ස්වභාවයත් එක්ක මේක යම් කිසි විදියකට ප්‍රකට වුණා කියලා. එතකොට ඔහුට අහු වෙනවානේ කොහොමද අර තිබිච්ච කෙලෙස් නැති වුණා කියලා. ඉතින් ඒ ඒ විදිහට කොහොමද සිදු වෙනවා? ඒ කාරණාව. නමුත් ඉතින් ඒකෙදි ප්‍රධාන වශයෙන් කතා කරන එක වැය හෝ අස්තංගමී හෝ Nirodhe නෙමෙයි සමුදය. ඉතින් ඒ නිසා අපිට සමුදය පැත්තම අපි කතා කරන්න අපිට මේක සම්බන්ධයෙන් ලොකුම දෙයක් හිතන්න දෙයක් වෙන්නේ නැහැ. නැත්නම් අපි කතා කරලා අපි කියන්න ගත්තොත් එහෙම වැය කියන එකේදී කතා කරන්නේ මේ තියෙන දේ නැති වුණා කියන එක කියලා. එතකොට කෙනෙකුට එහෙනම් තියෙන දේ නැති වෙන එක බලන්න යමු වෙනවා. එතකොට සමුදය හොයන්නේ නැහැ. එතකොට එනම් එයාට තියෙන දේ නැති වෙනවා බැලීමත් එක්ක හෝ නිරෝධයක් ලැබුණු බව තේරුම් ගන්න ඉඩ තියෙනවා. එතන මුලායමකටපත් වෙනවා. එහෙනම් අපි වැය හෝ අස්තංගමී හෝ නිරෝධය කියන කාරණාවට ප්‍රධානත්වය නොදී අපි දැක්කනම් හැමතැනම මූලිකවම සමුදය කියන කියන දෙවේ එකත් එක්ක සමුදය අහු වෙන තැනදී අපිට මේ හැම එකම තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න. එතන මගේ ප්‍රශ්නේ හේතුනෙත් ඒකමයි සම්පූර්ණ ඇත්තම එතන වැය කියන එක දැකිය යුතු දෙයකටත් වැඩිය සමුදේම දකිනවා නම් ඉබේට මේක වැයට යනව නේද කියන එක ටිකක් තේරෙනවා ස්වාමීන් වහන්සේ බලනකොට. එතන සංස්කරණයක්මයි තියෙන්නේ වෙන කිසිම දෙයක් තී අතන සංස්කරණයක් තියෙනවා කියන එකත් වචන වලින් කිව්වට වැරදි නෝත් සංස්කරණයක්මයි වෙන්නේ කියන එක අවධාරණයම වුණාට පස්සේ මෙතන ඇතන මම කියන සංකල්පය පවා මෙතන සංස්කරණයක් නේද කියලා වගේ තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම මෙතන වැය කියන පැත්තක් හෝ අත්ංගමය බැලිය වෙනමම බලන්න ඕනෙම නැහැ නේද කියලා වගේ වැටහුණා ස්වාමීන් වහන්සේ. එතන කරුණාකර නිවැරදි ගන්න ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. තේරුම් ගන්න ඒක ඇත්ත. අපි ඒක දකිනවා නම් අපට අර කමුතුන් සංකල්ප වශයෙන් දාන්න දෙයක් නෑ වය හොස්තරංගෙම දකිනවා කියන එක. මේ සමුදේ අපි හෙව්වනම් ඔය ඔක්කොම අපි තේරුම් ගන්නවා. අපි සමුදයක් නොසන නිසාම තමයි අපට ඇත්තටම මේ යමක් නැති කරන්න ඕනකමක් එන්නේම. සමුදේ දකිනවා නම් අපට යමක් නැති කරන්න ඕනකමක් එන්නේ නෑ. නැති කරන්න යමක් තියෙනවා තියෙන්න දෙපේ. ඉතින් සමුදි දැක්කවම අපි තියනවා කියලා ගත්ත දේ බොරුවක් බවනේ අහුවෙන්නේ. නැති කරන්න ඊළඟ ඕනේ ඇත්තටම ওই විදිහට අපි විමසනවා නම් අපට මේ පුරුදු කරන දේ තමයි ඒක. අපි දැන් ගොඩක් වෙලාට හිතන්නේ පැත්තකට කියලා පුරුදු කරන්නේ විතරනේ. නමුත් ඕකම තමයි ආර්ය ධර්මයේ දන්න දකින්න යන ප්‍රතිපදාවක් කියන්නේ. අපි ඒ විදිහට ධර්මයේ සම්බන්ධයෙන් විමසනවා නම් ධම් කාරණාව නිරවුල් කරගන්න හොයනවා නම් ඒ විචක්ෂණය තමයි ප්‍රඥා ප්‍රඥාවට හේතු. එතකොට අපිට නැත්තම් ප්‍රඥාව උදා වෙනවා. මේ ප්‍රඥාවත් එක්ක මාර්ගය වැඩෙනවා. ත්‍රිවන් සරණයි. සරසන්. සරසන් මහන්ස. සනතර ආර් මේ පටිසම්පන්නතාවේදී මේ ඇතිවිත මේ ඇත්ත මේ නැතිවීම නැතිවේ මේ උපදිනකොට මේ උපදී මේ නිරුද්ධ නිරුද්ධ වේ කියලා මේ හතරාකාරකින් කියන්න ඒක හේතු දෙපළට විසර ගන්න පුළුවන් සන්හන්ස. දෙරණ සරණයි. දැන් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. දැන් මෙතන කියනකොට දැන් මූලිකව ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං ඉමස්මින් අසති ඉදං නොහෝති. ඒතොර මේ ඇති කල්ලි මේ වෙනවා මේ නැති කල්ලි මේ නෑ. මේ උපදින කල්ලි මේ උපදිනවා මේ උපදින නැති කල්ලි මේ උපදින්නේ නැහැ මේ නැති කල්ලි නිරුද්ධ වෙද්දි මේ නිරුද්ධ වෙලා යනවා මෙතනදී ඇත්තටම මේ කාරණා තුළදී අපි මූලිකවම ආරණ්‍යයේදී මුලින්ම අපට අහුවෙනවා මේ දේ තියෙනකොට මේක තියෙනවා කියන කාරණාව. ඊළඟට ඔහුට තව තවත් මේක නුවණ නේරීමත් එක්ක මේක උපදින්න නැතුව තියෙද්දි මේක උපදින්නේ නැහැ කියන කාරණාවක් වෙනවා. එහෙම නැතුව මෙතන අර එකකින් පස්සේ ඊළඟ දේ තමන්ට ලබනවා කියන කාරණාව නෙමෙයි. හරියටම මූලිකව අපි නුවණින් ඉමසගෙන යනකොට ඒ නුවණින් ඉමසගෙන යෑමත් එක්කම මූලිකව දහම නිරවුල් වෙනවා. මේ නිරවුල් වීමත් එක්ක අහුවෙන්නේ තාරිණියායේ මූලික කාරණාව. එතකොට මේ ඇති කල්ලි මේ ඇති වෙන ඇති වෙනවා කියලා දකිනවා. මේ ඇති කල්ලි මේ ඇති වෙනවා කියන එකත් මේ උපදින කල්ලි මේ උපදිනවා කියන එකත් එතකොට ඇති කල්ලිත් උපදිනවා කියන කල්ලිත් ඒ දෙකේදීම ඔහුට එකම දෙයක් අහුවෙන්නේ නමුත් නුවණ හොඳට වර්ධනය වෙනවා. එකම දෙයක් අහුවෙන්නේ. මොකද දෙකක් අහුවෙනවා නෙමෙයි වෙන්නේ. මේ ඇති කල්ලිත් මේ උපදින කල්ලි කියනකොට දෙකක් අහුවෙනවා නෙමේ. ඔහුට අරක ඇති කල්ලි කියන ස්වභාවයත් එක්ක විමසීමත් එක්ක මාර්ගයට අහුවෙලා යනවා. මේක හොඳට තේරුම් ගන්නකොට ඇත්තටම ආරේ න්‍යාය නිවැරදිව දැකපු තැනදී මේක ඉපදීමෙන් මේ උපදිනවා කියන කාරණාවත් ප්‍රඥාවත් එක්කම දකිනවා. ඉතින් මේක අපි මේ විදිහටම ඒ ආකාරයෙන් පුරුදු කරන් යනකොට අපට අනිවාර්යයෙන් මේ සියල්ලක්ම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් අපි දන්නවා දැන් පටිච්චසමුපාදය විස්තර කරන තැනදීත් එකින් එක ප්‍රත්‍ය කරන් විස්තර කරනකොට සමහර කාරණාවලට ඒක උලුප්පන්න වචන දෙනවා වැඩිපුර. ඒ කාරණා උලුප්පන්න. ඒ කියන්නේ ඒක තව තවත් ඉස්මතු කරන්නේ. අන්න ඒ විදිහට මේක අර මේක මේ විදිහමයි කියන එක උලුප්පන්නට මේක මේකේ මේ ස්වභාවය එහෙම තවත් කරන දෙන ස්වභාවයක් තියෙනවා. අපි විමසන් යනකොට ඒකේ ඒ හේතුඵලය කියන කාරණාව අපිමත් එක්ක මේක තවත් निराවුල් භාවයෙන් වටහා ගන්නට ඒක ඉස්මතු වෙනවා. එහෙම නැතුව ඇත්තටම අපි සමාජලාවට සමහර දේවල් තුළදී ඒ වචන ඉස්මතු කරන තැන්වලදී දෙකක් හැටියට එන එකක් නෙමෙයි තියෙන්නේ. දැන් ඔය ඒ සමුදියේ වය සමුදියේ අෂ්ටංගමේ කියන වගේම මේක අර දෙකක් හැටියට එන එකක් නෙමෙයි අපිට අපේ නුවණත් එක්කම ඒ නුවණ වර්ධනයමත් එක්කම මේක වටහා ගන්න ස්වභාවය. එතකොට ඒ කාරණාව තවත් මේ වඩාත් ඉස්මතු වෙන්නට වඩාත් ප්‍රකට වෙන්නට ඒකටම යොමු වෙන්නට කියන කාරණාව. එහෙම නැත්නම් දැන් ගොඩක් වෙලාවට දැන් අපි සමහර කාරණාවලදී දැන් සමුදිය වයි කියන වගේම සමහර කාරණාවලදී අර්ථ දෙකකට කඩලා අපි තව තව මම මම දකින්න දෙයි ඊට පස්සේ මාර්ගය දකින්න දෙයි හැටියට යන්න උත්සාහ කරනවා. නමුත් ඒක එහෙම එකක් නෙමෙයි කියන්නේ. ඒ කියන මේ දෙකෙත් තියෙන්නේ මේ මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යායත් එක්කත් හේතුඵලය කියන කාරණාව. අතනත් ඒ වගේමයි. දැන් අනිත්‍ය සංගත පටිච්චසමුප්පන්න කියලා වචන තුනක් කියන තැනදී අනිත්‍යයි සංගතයි පටිච්චසමුප්පන්න කියන එකම ස්වභාවයට එක එක පැති වලින් කියන. අනිත්‍ය කියන්නේ හේතුන් ඵලයක් කියන එක. සංගත කියන්නේ සකස් වුනේ තේ හේතුන් ඵලය නිසානේ. පටිච්චසමුප්පන්න කියන්නේ හේතුපත්යෙන් කියන එක. අන්න ඒ වගේ තමයි මේ ඉස්මතු කරන කාරණාව. ඒ බුදුරණවහන්සේගේ ඉස්මතු කරන ශෛලිය ඒකෙදි තව තවත් ඒ කාරණාව ඉලිප් වෙන එක. يعني උල්පල උලුප්පල පෙන්වන එකක් තියෙනවා. ඊට පස්සේ සරසරස. ඒක සරස ඒක බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යාව අතර වගේ වෙනසක් වගේ සෝනස තමයි කියවෙන්නේ. නෑ එහෙම කල්පනා කරන බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යාව කියනකොට කොහොමද දෙකක් නේ? අබ්‍රහ්මචර්යාවත් බ්‍රහ්මචර්යාව කියන දෙකක්. නමුත් මෙතන දෙකක් නෙමෙයි ඉස්මතු කරන්නේ. මේක දැන් ඇත්තටම ඇතයි ඇතිකල් නැතිකල් කියන කාරණාව ඇතිකාලේ දැකම නැති කාලේ කොහොමද දකිනවා? ඒක කොහොමද දෙකක් වෙන්නේ නැහැ. අබ්‍රහ්මචර්යය බ්‍රහ්මචර්යය කියන්නේ කොහොමද දෙකක්? අබ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මේ විවසර වාසිනු කිරීම බ්‍රහ්මචර්යය කියන්නේ අපසනින් වාසි කිරීම. ඒ කාරණා දෙක දෙක. සනස මම මම දහස් කරනවා ආදි බ්‍රහ්මචර්යාවත් බ්‍රහ්මචර්යාවත් කියලා කියන්නේ සනස කියන්නේ පටන් ගන්නකොට කරන ස්වභාවය ගැන. හරි හරි. මේ ආදි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ නිවනට මුල් වෙන මූලික කාරණාවක් කියන්නේ ඒක බ්‍රහ්මචර්යාව ඇත්තරම ඒත් නිවන මාර්ගයේ ඒ දෙක නම් ගැලපෙනවා මට ඇහුනේ බ්‍රහ්මචර්යාවත් අබ්‍රහ්මචර්යාවත් කියලා ආදි බ්‍රහ්මචර්යාවත් බ්‍රහ්මචර්යාවත් කියන්නේ ඒකම තමයි ඇත්තරම බ්‍රහ්මචර්යාවට මග කියන කොටම ආදි බ්‍රහ්මචර්යාව කියන්නේ බ්‍රහ්මචර්යාවත් කියන්නේ එතකොට නිවන මාර්ගය කියන එකත් එක්කමනේ බ්‍රහ්මචර්ය වමසර සම්පූර්ණ වුණා කියලා කියන්නේ නියම සාක්ෂාත් කළා කියන එක. ඊට පස්සේ තේරුම් ගන්න. ඒකෙන් සමහර අර මේ මේ ඇති විට මේ ඇත්ත නැති නැති කියන එක නිකන් ආදි බ්‍රහ්මචර්යය පැත්තට දාලා ඊට පස්සේ ඊට නුවණ වර්ධනය වුණාන් පස්සේ ඒක බ්‍රහ්මචර්යය පැත්තට බර වෙන ගතිය කියලා ගත්තත් හදස්සන් වාසයම වුණා. බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වීම කියන කාරණාව නිවන නිවන හැටියට ගන්න පුළුවන්. ඉතින් ආදි බ්‍රහ්මචර්යාව කියනකොට බ්‍රහ්මචර්යන මුල් වෙන කියනකොට සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන්. මූලිකම කාරණා හැටියට නමුත් එතනත් ධර්මයේ ස්වභාවයම ඉස්මතු වෙන්නට ඕනේ. ඒ වගේ ඒකෙත් ඉස්මතු වෙන්නේම ඒ අදුර්මචර්ය පඤ්ඤා සූත්‍රයේම අර මූලික කාරණා ටික ගොඩක් විස්තර කරනවානේ. නමුත් අවසාන ප්‍රඥාවත් එක්කම යන වැඩපිළිවෙල තියෙන්නේ. එතකොට නිවැරදිවම තනදී බඹසර නිවන් මඟ හැටියට අරස්ඨාංග මාර්ගයමයි අර මූලික කාරණා එකට යොමු වෙන්නේ. නමුත් එතනදත් අර නිවන් මාර්ගයට යොමු වෙන කාරණාවට අවශ්‍ය දේ ඉස්මතු වෙන්න ඕනේ. එහෙම ඉස්මතු වෙන්නේ නැතුව වෙන්නේ නැහැ. මේ ඉතින් අර එහෙම හිතුවා කියලා ලොකු වරද්දක් නැහැ. නමුත් මේකේ ඇත්තටම මේ බඹසර සම්පූර්ණ වීමත් බඹසර මගත් කියනකොට දැන් සෝතපන්න මාර්ගයත් සෝතපන්න කෙනත් පුජ්ජුල දෙන්නේ සම්මාදිටියටපත් වීම සෝතපන්න වීම මම සෝතපන්න මග කියනවා සම්මාදිටියටපත් වෙනවා එතකොට එතනදී සෝතපන්න මග යන කෙනාට ඊ ප්‍රතිපදාව සෝතපන්න කෙනාගේ ප්‍රතිපදාවත් මේ එකම න්‍යාය තමයි ඊමසම කියන්නේ වෙනස තියෙන්නේ සක්කාදිට්ඨිය සම්පූර්ණ දුර වෙලා නැහැ එතකොට ප්‍රතිපදාව එකයි කොහොමද මේ සක්කාදිට්ඨිය දුරු වෙච්ච නැති එක විතරයි වෙනස් එකට තියෙන්නේ. අහුව අර සක්කාදිට්ඨිය දුරු වෙච්ච කෙනා මම කියන සංකල්පකින් තොරව සත්‍ය දකින්න පුළුවන්. අරයට මම කියන සංකල්පයත් එක්ක සත්‍ය දකින්නේ. නමුත් ඒ අනිවාර්ය සක්කාදිට්ඨිය දුරු කරනවා. ඉතින් මේ වගේ අපිට යම් විදියකට ගලපලා තේරුම් ගන්න පුළුවන්. කොහොමත් අපට මේකේ දෙකේ සම්බන්ධයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සම්බන්ධයක් නැති වුණා නම් අපට මේ දුරු කරනවා කියන්නේ අපිට ආධර්මචර්යාව වෙනම වෙලා බ්‍රහ්මචර්යාව වෙනම වෙලා කියලා ගත්තොත් වරද වෙනවා. ත්‍රිවංශ සම්ම. එහෙම සන්නස් ගොඩ පෙන්සන්නස්. ත්‍රිවංශ සම්ම ස්වාමීන් වහන්සේ අර දැන් මේ සූත්‍රයේ අර මුලදී කිව්ව විදිහට අර මහලුංග පුත්‍ය ස්වාමීන් වහන්සේ අර පුංචි ළමයෙකුට උපමා කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරානේ අර ඒ පුංචි ළමයා අර ධර්මයක් කියයක් ධර්මයක් නැත්නම් අනුසයන් ගැන කොහොමද දැනගන්නද කියලා දැන් ගොඩක් ඔය මේ වෙනත් දේශනාවල් වලදී ගොඩක් වෙලාවට ඔය පුංචි ළමයාගේ උදාහරණය ගන්නවා අර ඔය කෙලස් නැති ගතිය ගැන විස්තර කරන්ද එතකොට මට හිතෙනවා හිතුණා ඒක එහෙම සාධාරණ නෑ නේද කියලා. ඒක එක ප්‍රශ්නයක් අනිත් එක සාමනාංශ දැන් ඔය අර එතනදී කියනවානේ මේක හරියටම මේ දන්නේ නැත්නම් ඒක මේ කියන්නේ සංයෝජන ගැන ඒක දන්නේ නැත්නම් ඒ වගේ නිස්සරණයක් දකින්න බෑ කියලා ඇත්තටම දැන් ওই විචිකිච්ඡාව, සක්කායදිට්ඨිය, විචිකිච්ඡාව කියන එක මොකක්ද කියලා හරියටම තේරෙන්නේ ඒක නැති වුනහම නේද? ඒ කියන්නේ සංස්කරණයක් වෙන හැටි හරියටම දකින්නකොට නේද ඒක විචිකිච්ඡාව වගේ දේවලුත් නැතුව යන්නේ කියලා. ඒ ගැන බොහන්සේ පොඩ්ඩක් කියලා දෙනවා නම් ගොඩක් පිං ස්වාමීන් වහන්සේ. ත්‍රිවං සරණයි. ඇත්තටම මේ පුංචි ළමයාට කෙලස් තියනවා කියන එක හොඳට මේ දේශනාවෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙනම් අර ඒ විදිහට යම් කිසි කෙනෙක් පුංචි ළමයාගේ ඉඳලා කෙලස් පුංචි ළමයා කෙලස් නැහැ පස්සේ කෙලස් ඇති වෙන්නේ කියලා ඉස්මතු කරනවා නම් අර අන්නේ තීර්ථකයෝ ප්‍රශ්න අහන්නේ ඔන්න ඔය විදිහට ගම බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් මේ අන්නේ තීර්ථකය ඒ විදිහට ප්‍රශ්න අහන්නේ ආර්ය ධර්මයේ දක්ෂ නොදක්ෂකම නිසානේ. ඇත්තටම එහෙනම් එතනදී අපි හරියට තේරුම් ගත්තේ නැතිනම් අපි මෙතන මේ තේරුම් අරගෙන නැහැ බුදුරණවහන්සේ මේ පැහැදිලි කරපු සක්කාය විචිකිච්ඡා සීලබත පරාමාස මේ කිසි දෙයක්. ඒක තේරුම් ගත්ත අවස්ථාව එන්නේ ආර්ය ධර්මයේ දක්ෂ වෙනකොට. ඒතර අපි මේ උදාහරණයෙන් යුක්තව අපි කතා කරොත් ඇත්තට මෙතන අර බුදුරණවහන්සේ එතනදි ඉස්මතු කරපු අර පොඩි ළමයාගේ උපමාව අහන අයකි වගේ තමයි වෙන්නේ. අහන්නේ ඒ වගේ අයනේ තේරුම් නොගත්ත නිසානේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ මේ දේශනාව අපට ගොඩාක් තේරුම් ගන්න පුළුවන් මෙතන මේ කොහොමද බුදුරජාණන් වහන්සේ මේ සංයෝජන විස්තර කළේ කියන එක. එතකොට එතනදී සංයෝජනය කියන්නේ මොකද්ද බව අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. නැත්තම් අපි ඇත්තරම සංයෝජනය කියලා අපි දකින්නේ මම මගේ දේ නැති කරගන්න එකක් මිසක් සැබෑම මේ සංයෝජනයත් එක්ක නෙමෙයි අපි දකින්නේ. මම මගේ දේ නැති කරගන්න උත්සාහ කරන්නේ. මම මට එන කෙලෙස් නැති කරන්න උත්සාහ කරන්නේ. දැන් පොඩි ළමයාටත් කෙලෙස් තියෙනවා. එතකොට දැක්කේ නැහැ සත්‍යන දකින්න නිසා. ඊළඟට තමයි ඇත්තරම අපි හරියට දකින්න තැනදී තමයි අපිට මේ සංයෝජන දුර වෙන්නේ. නිවැරදිවම සංයෝජන දුර වේලා බව Tamanට අහු වෙනවා සංයෝජන දුර වුණාට පස්සේ. ඒ වගේ සංයෝජනය කියන කාරණාව යම් පමණකට හරි මේ සක්කාදිට්ඨිය ආදී ප්‍රකට වෙන්නේ මාර්ගයත් එක්කමයි. මාර්ගය නැතුව යාට ප්‍රකට වෙන්නේ නැහැ. සක්කාදිට්ඨියක් තියෙනවා දැන් මේක දුරු කරන්න ඕනේ කියලා මාර්ගයත් එක්ක ඔහුට තේරෙනවා. එහෙනම් සෝතපන්න මාර්ගය යන කෙනාට මේ සම්බන්ධයෙන් නිරවුල්කමක් ඇති වෙනවා. ඊට පස්සේ සෝතපන්න ීමෙන් තමයි සම්පූර්ණයෙන් මේ සක්කාදිට්ඨි ප්‍රහාණය වුණ බව අහුවෙන්නේ. ඒ කියන්නේ මම මම කියන සංකල්පනා බොරු බව ඔහුට අහුවෙන්නේ. ඉතින් ඒක නිසා මේක නොදන්න කෙනාට මේ සංයෝජනීය මේ ක්‍රියාවල් නොදන්න නොදකින්න කෙනාට කවදාවත් මේක දුරු කරන්න බැරි වෙනවා. ඉතින් ඒකත් අර ඒ සූත්‍ර තුලින්ම ඉස්මතු වෙනවා. දැන් අපි දන්නවා මේ රාගය කියන එක අපට තේරෙන්නේ නැත්නම් රාග නැති අවස්ථාවක් එක. එහෙම නැත්නම් අපිට කවදා රාගය ප්‍රකට වෙන්නේ අපි රාගයේ තුලම නම් ඉන්නේ. අපට රාග නැති අවස්ථාවම නැතිනම් අපට ඒක මනින්න බෑ. අපි ද්වේෂයේ තුලම නම් ඉන්නේ. ද්වේෂ නැති අවස්ථාවක් නැත්නම් අපට මනින්න බෑ. කලින් තිබුණේ ද්වේෂයේ බව අහු වෙන්නේ ද්වේෂ නැති අවස්ථාව ප්‍රකට නිසා. කලින් තිබුණේ රාගයේ බව අහු වෙන්නේ රාග නැති අවස්ථාවක් තිබුණ නිසා. එහෙනම් අපට මේක අහු වෙන්නට ඕනේ. එතකොට රාග නිරුද්ධ කරන්න නිරුද්ධ කළාම නෙමෙයි. නමුත් රාග නැති අවස්ථාවක් හොර ප්‍රකට වෙනවා. මෝහය අපට අහු වෙන්නේ. ඇයි අහු වෙන්නේ නැත්තේ? මෝහය කියන්නේ මොකද්ද බව අපි දන්නේ නැත්තේ. මෝහය නැති අවස්ථාවක් අපට අහුවෙන්නේ. මෝහය පිළිබඳ නිවැරදිවම තේරුම් ගන්න කවුද සෝතපන්න කෙනා. ඔහු තමයි මේ සත්‍ය ස්වභාවය දකින්නේ. මෝහය දුරු කරාට පස්සේ අන්න මෝහය නිදහස් වෙච්ච බව රහතන් වහන්සේ තේරුම් ගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය සකස් වෙන ක්‍රියාවලිය අහුවෙච්ච කෙනාට තමයි නිවැරදිවම සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් වෙන්නේ. එයා සක්කාය දිට්ඨිය ඊට පස්සේ සෝතපන්නියමත් එක්ක සක්කාය දුරු වෙච්ච බව තේරෙනවා. එහෙනම් මූලිකව අර මූලික කාරණා ටික ඒ කියන්නේ සම්මත්ත නියාමයට බැස ගැනීමත් එක්ක මේක නිරවුල් වෙනවා මිසක් නැත්නම් නිරවුල් වෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට මේක අහුවෙන්නේ නැතුව අර මගේ දෙයක් පුරුදු මගේ දෙයක් නැතිකරන්න යන දේත් එක්ක තමයි අපට අර විඩාකාර මතවාද සංකල්ප ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි පිරිසිදු බුද්ධ වචනේ අහන එකේ වැදගත්කම තියෙන්නේ. පිරිසිදු බුද්ධ වචනේ අහුවේ නැතිනම් අපි මතවාදවලට යට වෙලා යනවා. මෙතන හොඳට පැහැදිලි කරනවා ආර්ය ධර්මයේ දන්න දක්ෂ හික්මන කෙනාටයි මේ මඟ අහුවෙන්නේ. නැති කෙනාට අර අන්‍ය තීර්ථකයන් ඒ කියන්නේ අන්‍ය තීර්ථකයන් අහන ප්‍රශ්නේ වගේ ඒ විදිහට අර තමාන්ට ලැබෙන දේ නැති කරගන්න ප්‍රතිපදාවක් තමයි හුරු කරන්න උත්සාහ කරන්නේ. දරුවන් සරණයි. තිරසනයි සමිනාංශ පුංචි ප්‍රශ්නයක් එතනදී මතුවන සමිනාංශ අර සක්කාය දිට්ඨිය ඇත්තටම කියන එක තාම තියෙනවද කියන එක කියන්නේ දැන් පද්දුරට දැන් ඇත්තටම මේ සංස්කරණයක්මයි මෙතන දිගටම පවතින්නේ මම කියන්නේ සංකල්පයක්මයි කියන එක සෑහෙන දුරට තහවුරු වුණා කියලා ප්‍රත්‍යයකට වගේ ආවොතින් ඒ තවදුරටත් මේ හීනියට මම කියලා කෙනෙක් වැරදීට වුණත් මම මේක ඇත්තටම වැරදි නමුත් තාමත් මම ඉන්නව නේද කියලා වගේ හැඟීමක් දිගටම තියාගෙන ඉන්න එක ඒක සත්‍යදික්තියද ස්වාමීන් වහන්සේ තවදුරටත් ඒක වැරදි ආකල්පයකින් මම ඉන්නව නේද කියලා වගේ හැඟීමක් තියෙනව නේද තවදුරටත් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් එතන පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. ඔව් එහෙම හැඟීමක් එනවා නම් ඇත්තටම සක්කාය දිට්ඨියත් එක්ක තමයි. හැබැයි අර හැඟීම නැතුව අපි තුල මේ මේ ආත්මීය කියන්නේ අස්මානත් එක්ක පැවැත්ම කියන්නේ තව එකක් හැංගීම එනවා නම් අපිට එතන සක්කායදිට්ඨිය තමයි තියෙන්නේ මේ අනිත් එක තමයි අපිට ඇත්තටම මේ මම කියන කාරණාව බොරුවක් කියලා අපි හිතන්නේ නැතුව අපි හැම වෙලෙම මට සංස්කරණයක් කියන කාරණාවම හොයෝගා යනවනම් අනිවාර්යෙන් සක්කායදිට්ඨිය කියන කාරණාව දුර වෙලා යනවා උඩකට දැන් අහිම හැංගීමක් එක්ක යනවනම් උඩට සක්කායදිට්ඨිය තියෙනවා අපි කවදා සක්කායදිට්ඨිය නැති කරන්නට මේ කියන්නේ මේක දැන් මගේ නැති වුණාද නැද්ද කියලා හිතන කාරණා හොයන්න දෙයක් නැහැ. හිතීම තුලදීම අර මම මට අහුවෙච්ච දෙයක්ම අහුවෙලා යනවා. ඉතින් ඇත්තටම මේ ධර්මයේ හරිම සුන්දරයි. අපි මේ ඒ ලබන කියන්නේ අපිට මේ වටහාගත්ත මේ ප්‍රතිපදාව ඒකම පුරුදු කරන ප්‍රතිපදාවත් එක්ක යනවනම් ඒ සම්බන්ධයෙන් ඇත්තටම නිරවුල් භාවයත් එක්ක මේක අනිවාර්ය මුක්ති මඟ බවම අහුවෙනවා. ඉතින් ඒක ඒකත් එක්ක අපට ලොකු නිරවුල්කමක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. සර්වස්වරයි. පස්සේ ඇත්තටම දැනට සමාවෙන්න එතන මම හැංගීමක් කියලා කියුණාට සමහර ඒ වචනේ මම වැරදිට පාවිච්චි කරනවා. එතන ඊට වඩා නිකන් ඇත්තටම මම එතන කරන්නේ වැරද්දක් කියලා වගේ يعني තාම එතන තාමත් මම ඉන්නවා කියලා වගේ හැඟීමක් එක්ක ඒ ආයි පාස් මම හැඟීම කිව්වට නිකන් ඒ වගේ දෙයක් තියෙන එක තාම සක්කාය දිට්ඨිය වෙනවා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ තව දුරටත් ඒ සක්කාය දිට්ඨියමද එතන තියෙන්නේ කියලා තව පොඩි පොඩි පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ මම තියෙනවා කියන දේ එනවනම් සක්කායදිට්ඨිය එක තමයි. දැන් මම අර ඉස්සලා කිව්ව සක්කාය දුරු වෙච්ච කෙනා එයා දකින්නේ මම නැහැ තියෙනවා කියන කාරණාවට වඩා මේ ලැබෙච්ච දේ තුළ හේතුඵල දහමක් බව ඇති කරගෙන යනවා. එතකොට දැන් ප්‍රීතම කෙනෙකුට සක්කායදේ දුරු කරපු රාගයක් ඇති වුණා කියලා. එතකොට ඒතනදී ඔහු දකින්න උත්සාහ කරනවා නම් හේතුඵල දහම එතන රාගය කියන කාරණාව නිස්සබහ වෙනා මිසක් දැන් මට නැති වුණාද කියන ඒක අදාළත්වයක් නෑ යට. දැන් අපිට අර දැන් මේ යම් කිසි විදියකින් හරි මේ තියෙනවා නම් මම කියන කාරණාවක් එකයි දැන් අසීමානීය කියන එකයි මිවි කියන එකයි එතන මම කියලා ගැනීම කියන කාරණාව දෙකක් මිමි කියන වඤ්ඤනාව තියෙන එතන ලෝකෙ මැනීමක් යම් කිසි විදියකට තියෙනවා මේ ඒක අර මේ සාමාන්‍ය මේ මේ අර සක්කාදිට්ඨියත් එක්ක තියෙනවා කියන කාරණාවට වෙනස් මේ ඉතින් මේක ඇත්තටම අපි මේ මේ ඒ කාරණාව සම්බන්ධයෙන් විමසන්න පැත්තේදීත් මේ සංස්කරණය ගැනම හිතනවා නම් අපට මේක ගැන ගොඩක් තේරුම් ගන්න පුළුවන් මේ සමහර කාරණා අපට මේ ප්‍රායෝගිකව තමන්ම අත්විඳින දෙයක් මිසක් මේ ඒක තව වචන දෙකකට කතා කරන්න බැරි වෙනවා. මෙතනදී අපි ධර්මය මූලික කරගනේ ධර්මයම තවදුරටත් මේ දකින්න යනකොට අපට අර මේ මා තුළ චක්කාදිට්ඨිය තියෙනවද නැද්ද නැත්නම් මෙතනත් චක්කාදිට්ඨිය කියන කාරණාව හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතනත් අපි නිරවුල් කරගත දහමත් එක්කම දකිනවනම් එතකොට අපට පුළුවන්කමක් ලැබෙනවා සක්කාදිට්ඨිය දුරු කරගන්නට ඒ වගේම නිවීම ඇති කරගන්නට. තෙරුවන් සරණයි. හැදිනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හේමයි ස්වාමීන් වහන්සේ ඉතින් අද දවසේදී අපි වැඩසටහන නිමා කරමු. අද දවසේදී ගෞරවයන් වහන්සේ අපිට උතුම් ධර්ම දේශනාවක් පවත්වලා ඉන්න අතරතුර තමතුම වැදගත් ධර්ම සාකච්ඡාවක් අපිට සම්බන්ධ අවස්ථාව ලැබුණා. ඉතින් අද දවසේදීත් ගෞරවයන් වහන්සේ ලෝකේ විවිධ රටවල කල්යනා මිතුමිතුරයන් බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා. අතන Skype එකට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණයම සම්බන්ධලා හිටියා. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම මම ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඇතිවීම සඳහා මේ ධර්ම දානමය කුසලයත් අපි මේ ධර්ම ශ්‍රවණමය කුසලයට හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ කරමින් මම ඔබ වහන්සේට මේ වෙනසක් නැවත අද අපි සාකච්ඡාව නිමා කරමු. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් ඇත්තටම අපි ගොඩාක් වැදගත් ලස්සන කාරණා කීපයක් කතා කරන්නට යෙදුණා. ඉතින් මේ පින්වතුන් ඇත්තටම තමන්ගේ ජීවිතයේ යවංක තේරුම් ගන්න ඕන අදහසින් යුක්තව මේ සාකච්ඡාවට සම්බන්ධක සම්බන්ධව මට පින් අනුමෝදන් කරන්න පුළුවන් මොකද මේ පින්වත්තුන් තමගේ ජීවිතයට අවංකව මේ ධර්ම තේරුම් ගන්නට ඕනේ කියන අවංක අදහසත් එක්ක මේ ධර්මයේ විමසන පිරිසක් හැටියට ඉතින් අද දවසේදී අපි මේ තේරුම් ගත්ත මේ දහම් කාරණා සාකච්ඡා කිරීම, දේශනා කිරීම, ශ්‍රවණය කිරීම ආදී මේ සියලු දේවල් තුළින් ජනිත වුණු මේ සියලු පුණ්‍ය ධර්මයන් හරි දලුවත් මහත්මයා ඇතුළු මේ සම්බන්ධ වන සෑම සිදු දෙනාටමත් ඒ වගේම මට මේ අවස්ථාව සලසා දුන්න මහාචාර්ය පවෙකෝ ගලගේ මැතිතුමාටත් ඒ වගේම මේ සඳහා මට පහසුකම් සැපයූ නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු අපගේ ගුරු දෙමාපියන් ආදී සියලු දෙනාටමත් මේ දහමින් සැනසෙන්නට හොයන සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍යානුභාව ධර්ම බලයෙන් තවදුරටත් දහමින් සැනසෙන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය සලසාගෙන තුම් දහමින් සැනසෙන්නට මිසීලා කාර්යයක්ම වෙත්වා කියලා අපි සතුටින් අනුමෝදන් කරමු. ත්වන් සරණයි. සාදු සාදු සාදු සාදු